අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස දුවන සිත ආනාපාන සති භාවනාවට අභව්‍ය බව ඔබ වහන්සේ පැවසූ බව මගේ සිහියට ආ නිසා මගේ ප්‍රශ්නෙට පිළිතුරක් ඉතා කාරුණිකව බලාපොරොත්තු වෙමි මගේ සිත හරිම නොසන්සුන්්‍ය නිතරම අතීතයට අනාගතයට දුවයි මගේ යෙහෙලියන්ද මට නිතර අවවාද කරයි නමුත් මාහට එය හදාගන්න අපහසුය ඔබ වහන්සේ මට උදව් වන සේක්වා තෙරුවන් සරණයි. මම හිතන්නේ අර මුල් කෙරපු ප්‍රකාශයයි ප්‍රශ්නේ අතර දුරස්ත සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒ මොකද කාටවත්ම ලෝකේ ස්වභාවයෙන් ආනාපානට හිත යන්නේ ඒක අපි මුලේ තියෙන හැකියාවල් වලින් කවදාකවත් මිස්මත් වෙන්නේ නැති වෙටි සම්බන්ධතාවයක් තමයි වර්තමානට හිතේනවා කියන්නේ. ඒක එන්නෙම නැහැ. ඒක සරුවචනංශය සඳහන් කරලා තියෙනවා ඊට වර්තමානයේට ඉඳ ආසන්න කාරණා දෙකක් තියෙනවා පරතෝ ഘോഷය යොන්සුමංස්කාරී කවුරු හරි කියන්නේ සුභසිද්ධිය සලසන කෙනෙක් කාට හරි කියලා මේ කියන්නේ මට සුභසිද්ධිය සඳහායි කියලා යාට පරතෝ ഘോഷේ පෙර කෙනෙක් වෙන කෙනෙක් කියන කටහඬක් ඇහෙන්න ඕනේ දෙක ඒක නුවණින් සලකා බලන්න ඕනේ. මේ දෙක නැතුව කවම කවදාකවත් මොනම හේතුවක් නිසාවත් කාටවත් වර්තමානට හිතෙන්නේ නැහැ. ඒක නිසා වර්තමාන හිත කියන එක අස්වාභාවික දෙයක් කියලා මතක තියාගන්න. ඒක કૃත්‍රිමයි. හිත තියෙන වර්තමානයේ ඉඳුරම් පිනවීම ගැන පමණයි. ඒකට ಜಾති ભેදයක්, ආගම් ભેදයක් මොනවත් නැහැ. ඒක කාගෙත් එකයි. ඒක පිළිබඳව ඔය වැඩියෙන් තියෙනවා අඩුවෙන් කියනවා කියලා අපි තර්ක කරාට මොකට සාපේක්ෂව කියනවද කියලා ওই හිතවල කලබල කරදර මොන උපමානයට සාපේක්ෂව කියලා කියන්න පුළුවන් බුදුහාමුදුරන් විතරයි. ඉතින් බුදුජානන් සඳහන් කරේ මේ පුදුජන මනස උම්මත්තකයි කියලා. මොකද කදාකත් මධ්‍යස්ථානේ හිටින්නේ නැහැ. ඒක නිසා කවුරු හරි දන්නවනම් මගේ හිත එකලස් නැතය මගේද බොහොම කලබලය කියලා. ඒ වගේම තව කාරියට දන්නවනම් ඒ වගේම හිතක් තියෙනවා දන්නේ නැහැ. ওই දෙකෙන් ਸਰවචන්සේ සඳහන් කරන්නේ මගේ හිතේ එකලස් නැහැ කියලා දන්න කෙනා හොඳයි නොදන්න කෙනාට වැඩිය කියලා. ඒක තමයි භාවනා ලෝකයයි අනික් ලෝකයේ අතර වෙනස. අනික් ලෝකයේ එහෙම දන්නේත් නැහැ කරලත් නැහැ. ඒගොල්ලන්ට Taman ගැන ප්‍රකාශයක් කරන්නත් බෑ. භාවනා කරන්න යන අයගෙත් 99.99%ක්ම මගේ හිත නොසන්ඩාලයි මගේ හිත පිළිවෙලට නැහැ කියන එක තමයි තියෙන්නේ. ඒක නිසා භාවනා ලෝකයේදී මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේක සාමාන්‍ය ප්‍රකාශයක්. නමුත් ඒ කෙනාට අවශ්‍යතාවයක් තියෙනවා කුසල ඡන්දයක් තියෙනවා. මේ කලබල හිත හරියට ඉන්ධන දවන්නේ දහනේ වැඩි. අසහනේ අඩු වැඩි. ආතතිය වැඩි. වර්තමානයේ ඉන්න නිසා අපට මේ මෙච්චර වියදම් නොකර සුවසේ ඉන්න පුළුවන් මැදිහත්යන්ට ගන්න පුළුවන් නම් හොඳයි කියලා අපට හම්බෙන මේ කැමැත්ත ඒකට කුසල ඡන්දය කියලා කියනවා. ඒක තමයි අපිට තියෙන එකම සාන්තිය අරසාව දෙමාපියෝ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියන කෙනා දන්නවනම් මට තියෙන්නේ මේ වගේ කලබල වෙච්ච හිතක් වර්තමානයේ මධ්‍යස්ථානයේ නොහිටින හිතක්. මම දැන් මෙතෙන් ගන්න ඕන කියලා. ආනාපානෙ වගේ ශුන් අරමුණු අනලන්න බෑ ඒගොල්ලන්. ඒගොල්ලන් තියෙනවා මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ඇවිදිනකොට ඇවිදින බව දාන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්න. නිදාගෙන ඉන්නකොට නිදාන බව දාන්න. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති නිසින්නෝවා නිසින්නෝමිති පජානාති. ඉතින් ඒක ආනාපානෙ වගේම තමයි. බුදුජානසී 14 ආකාරයක් පෙන්ලා තිනවා. ඉතින් ඒක ඒ 14 ආකාරයේ 14 දෙනකොට සමාන ගති සමාන ආනිසංස දෙනවා. ඉතින් මේ මේ ප්‍රශ්න අහන එක්කෙනා කැමතිනම් ඉදිරිපත් වෙන්න සභාවට මම කැමති දැනගන්න Tamanට වාඩි වෙලා ඉන්න වෙලාවක අපි උකට ඉරියව්ව කියලා තාක්ෂණික වචනයක් දාමු. ඉරියව්ව හිත පැවැත්වීමේදී ගන්න ගන්න ප්‍රයත්නයේට ගන්න ගන්න වාරයක් පාසා නැත්නම් ගන්න ගන්න සක්මන් පරියංක භාවනාවක් සඳහා පොඩ පොඩ Taman එක ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක යාළු වෙන ගතියද වැඩි නැත්නම් ඉරියව්වේ ඉන්නේ නැතුව පිටපයින් එකද කියලා මම මේ කතා කරන්නේ ආනපන ගැන නෙවෙයි ආනපනත් එක්ක නම් කොහොමඩක්ක කාඩක පටන් ගන්න බෑ ඉතින් ඒක තියෙනවා නම් නැත්නම් ඒක වෙදා හදා ගන්න කැමති නම් අපිට පුළුවන් පාරක් හදා ගන්න එතකොට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගැනීමේ හැකියාව නැද ඉන්න බව දැනෙන ගතිය එන්නේ වැඩිද එහෙම නැත්නම් උත්සාහ කරන කරන වාරේ ඉඳගෙන ඉන්න බවවත් තියාගන්න බැරුව දුවනම ගතියද වැඩි වෙන්නේ එතකොට අපි දැන් කතා කරන්නේ ඉන්න ඉරියව ගැන නෙවෙයි ආයසට කානපානට දැම්මා. එතකොට අපි ආනපානට බහිමු එහෙමනම්. ඒකට ආනපානේ 15 වෙනි යනකොට නිින්දට යනවා කියලා 15 වෙනි එකට යනකොට ඩොග් ගාලා නිින්දට වැටෙනවාද? ඒකේ සිට 15 දක්වා ක්‍රමයෙන් නිදිපර ගතිය වැඩි වෙනවා. ඒක තියෙන අපිට තියෙන භාවනාවේ තියෙන එක තමයි 10 ඉඳලා ගණන් ගන්න. මම දැන් යන්නේ නිින්දට කියලා. මම දැන් යන්නේ පිටට යන්න කියලා. මොකද කවදාකවත් හිතක් කවදාකවත් හදිසි අනතුරු නෑ විපස්සනා භාවනාවේ. අපිට පෙර සලකුණක් දෙනවා. දැන් මේකේ 10ට යනකම් අවදි. 10 ඉඳලා 15ට යනකොට නිින්දට වැටෙනවා. එතකොට ඒකෙදි අවදි වෙලා හිටියොත් මං දැන් මේ යන්නේ 10ක් ගෙවම් කරලා මේ 11 මේ 12 මේ 13 කියනකොට තමයි නිින්දේ පූර්ව නිමිත්ත පුබ්බ කර්ණය අල්ලත හැකි. කුපිට යනවා කියලා. ඇත්තටම ওই දෙකම නෙවෙයි සිද්ධ වෙන්නේ. ඔය ඔය ඔය ප්‍රකාශය පිළිබඳව හොයා බලා උත්තර දෙන්න පුළුවන්. 10 වෙනකම් ගණන් කරන්න. 11 12 13 14 වෙනකොට බලන්න මේ ආනපානෙ ඇකිලෙන හැටි. මිදෙන හැටි. ආනපානෙ මේ කුසීත වෙන හැටි. කුසීත වෙන්නේ දින්ද නෙවෙන්න ඉඩ තියෙනවා. හිත හැංගෙනවා. මොකද එක එකම අරමුණේ ඉන්නකොට ඒ අරමුණ එපා වෙන්න නිසා. අන්න ඒ වගේ මේ මේ 10ක් යනකම් මට බලන්න පුළුවන් 11 12 13 14 තමයි මේ ඇස්මන්දිව කරන්නේ මායාව කරන්නේ කියලා. ඔක බැලුවොත් ඔය නිින්ද කියලා කියන ප්‍රකාශය අත්දකින්න නැතුව කරන ප්‍රකාශයක්. Taman ගැන ද්වේෂයෙන් කරන ප්‍රකාශයක්. ඒ වෙනුවට මේ වෙන දේ අත්දකලා කියනවනම් උපදින්න නෙවෙයි. ඒක නිසා අනිත් දවසේ යනකොට හොඳට සක්මන් කරලා ලෑස්තිලා යන්න. 8 9 වෙනකොට තමන්නම තේරෙනවා වෙනද වගේ දිගටම ආනපන හිටියද කියලා. දැන් දැනගන්න දැන් ඉස්සරහට යනකොට මේක මිදෙනවා. මේක ගුලි වෙනවා. මේක සැඟවි ගන්නවා. ඒක එක සැරේ වෙන්නේ නැහැ. ඒකයි අපිට තියෙන දීලා තියෙන වැදගත් සාධකය. ඒක සැරේ වෙන්නේ නැහැ. ආන්නේ බවට දැනගෙන ගියොත් තමයි තේරෙයි මේ ආනාපානය නීරස වෙන ගතියක් තුනි වෙන ගතියක් සියුම් වෙන ගතියක් සැඟවි වෙන ගතියක් ඒක භාවනා කරන ඕන කෙනෙකුට වෙනවා ඉතින් දැම්ම අදගෙන යන්න එපා කැලේට අපි ඉන්නේ මේ ට්‍රැක් එකක දැන් ඕක තමයි කියන්නේ ඒක නිසා මං කියන දේ කරන්න අපි බලමු පස්සේ ලාග පරියංග භාවනා ධක්මන භාවනා කියන්නේ පරියංගයට යන්න ඔය කියන විදිහට ආනපන හොඳටම අල්ලන්න පුළුවන්. මං හිතුවේ ඒක කරගන්න බෑ කියලා. ආනපන කරන්න Taman කර ප්‍රකාශය හරිද බලන්න. 15ක් විතරට නින්දට යනවා කියන එක සාහිතික කරගන්න බලන්න. එහෙම නම් 10ක් විතර යනකොටම කියන දැන් ගිනි බය තියෙනවා කියලා දැන් මේ දැනුම් දෙනවනේ. දැන් මේ කිට්ටු වල තියෙන ගින්දර පරිස්සම් වෙන ආන්නේ වගේ හිතර කියන්නේ දැන් 10 11 12 13 14 නෝර දැන් මේක නොසැඟවි ගන්න. නිදිමත වෙනවා. ගුලි වෙනවා. තීන මිදේට වැටෙනවා. ආන්නේ බව දැනගත්තා ඒ කියන්නේ මම කියන්නේ නින්දක් කියලා. මේක භාවනාදී වෙන එකක්. නමුත් Taman ගැන Taman වැරදි විවේචනයක ඉන්නවා. චෝදනාමුකෙන් කතා කරනවා නින්දට යනවා කියලා. නමුත් නින්දට යන එක එක සැරේ වෙන්නේ ටික ටික ටික ටික වෙන්න දෙන්න. වෙන වෙනකොට බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට සාමාන්‍ය සතියෙන් බෑ. ඒකට ඊට වඩා අවදි සතියක් අවශ්‍යයි. ඊට වඩා මේ ප්‍රබුද්ධ ඊට වඩා ආසන්නෙන් බලන සතියක් අවශ්‍යයි. එහෙම බලන්න එතකොට ඔය භාවනා ඉච්චරම ලොකු බරපතල වැරද්දක් මට පේන්නේ නැහැ. ඊට පස්සේ ඔය සක්මණේදීම හරියනවා. සක්මණේදී බලන්න පුළුවන් තරම් පියවර කීයක් 10 15ද 20 30ක් පුළුවන් ද පියවර යන්න කියලා. අර තියෙන ඉඩ වැඩි කරගන්න හදනවා මිසක් පිට යනවා කියලා පශ්චාත්තාප වෙන්න ගියාම තමන් ගැන තමන් අදිෂ්ඨාන ශක්තිය කැඩෙනවා. තමන් ගැන තමන් විවේචනය කරනවා. ඒවා ඒකකින් භාවනා කරන්න යන කෙනාට තියෙන බරපතලම වැරද්ද. මේ කියන්නේ තමන්ට තමන්ගේ ද්වේෂය වැඩි. දැන් අඩු ගන්න මට 10ක් 15ක් හරි බලුවන් නේ. ආන්නේ කල්ලාගෙන යනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ හිතවිලි බහුලකමට මේ මෙතන තියෙන හිතවිලි බහුලකම ඒ කියන්නේ වීර්ය වැඩිකම නෙවෙයි මෙතන තියෙන වීර්ය අඩුකම. මෙතන තියෙන ඇකිලෙනවා. මෙතෙන් තියෙන්නේ තීන මිද්දට අනේක. ඒ නිසා 10ක් ගණන් කරන්නේ දැන් හරි මෙතෙන් එහාට තමයි මට අනතුරු 10ක් පැත්ත කියලා පෙන්වන්න විතරයි. ගණන් ගණනා ක්‍රමය නෙවෙයි මේ කතා කරන්නේ. ගණනා ක්‍රමයක සාමාන්‍යයෙන් කියන්නේ මේ හිතවිලි බහුලකම. ඒක හිත ඇවිස්සෙන්නේ නිදිමත ගතිය නෙවෙයි. ඇකිලෙන ගතිය නෙවෙයි. මේ ශක්තිය වැඩි කමෙන්. වීර්ය වැඩි කම. මෙතෙන් තියෙන්නේ වීර්ය අඩුකම හෝ නිරීක්ෂණය හොඳට වෙලා නැතිකම. ඒ නිසා 10ක් ගණන් කරන්න ඒක හරි ඊට පස්සේ ඉඳලා ඇලර්ට් එකේ වහින්න ඕනේ. ඒ කරන්න දෙයක් නැහැ. ඔයා වෙලාවක හන්දියක වහකාලේ මැරිලා හිටියොත් කරන්න දෙයක් නැහැ. ඒ වගේ මිනිස්සුන්ට තියෙන්නේ වහගන්න එක විතරයි. ඒ කියන්නේ තමන් ගැන ද්වේෂය ආවට පස්සේ මෙයාට දැන් මේ ආත්මේ කරන්න දෙයක් නැහැ ඒකට. එයාට එයා ගැන අනුකම්පාව අපිටවත් කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවට මනස භාවනා මාර්ගේ තෝරාගෙන තියෙනවා. මනසට මේ වෙනකොට තානපාන අහුවෙලක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම ඩෙත් ඉන්ස්ටින්ක්ට් එකක් නැහැ. අපි කැමති සුදු වෙනනවාට, අපි කැමති සීල අට සීල් ගන්නවාට, අපි කැමති අපිත් එක භාවනා කරනවාට. අපි කියන්නේ 10න් එහාට යනකොට Tamange හිත මේ ආනපාන නැතිවීමක් නෙවෙයි, සංගවි ගැනීමක් වෙන්නේ. මෙයා විවේචනයක් කරනවා නින්ද ගිහිල්ලා කියලා. ඒක ස්වභාවිකයි. එකම දෙයයි කරන්න තියෙන්නේ 10න් එහාට යන ටික මුදුවට හැක් පිට හැත්තිලා බලන්න. බලනකොට තමයි දෙද මේ ආනාපාන වෙනස් වෙනවට කැමති නෑ මෙයා. මේකේ තියෙන නිත්‍ය සංඥාව. 10න් එහාට තමයි වෙනස් වෙන්නේ. දැන් යන්නේ වෙනස් වෙනවා බලන්න. ඒතකොට වෙන්නේ ආනාපාන වෙනස් වෙන එක තමයි බුදුහාමුදුරට පෙන්වන්න ඕනේ. මෙයා කැමති නෑ. මෙයා තාම බුදු වෙලා නෑනේ. බුදු වෙච්ච දවසට තේරෙයි මම මෙතෙක් කල මේ සත්‍යයට කොච්චර පයින් ගහලා තියෙනවද. මට ඕනේ ආනකැල චීස් කැල්ලක් වගේ තියෙන්නේ. 10න් එහාට මේක නැති වෙනවා. ඒ නැති වෙන එකේ අනිත්‍යද මේ අවෛර කරනවා. ඒකම බලන්න ගියොත් දැනගෙන ඊට පස්සේ මේකනේ මම ඔච්චර කාලෙ පයින් ගහුවේ මේකනේ මම වෛර කරේ දැන් බලන්නේ වෙන දෘෂ්ටි කෝණකින්. ඒතර භාවනා සම්පූර්ණයෙන්ම වෙනස්. අවසරයි ස්වාමීන් වහන්ස මම පරයන්කේ වාඩි වී එතන කය වාඩි වී සිටින ආකාරය මෙනෙහි කළෙමි. ඒ විනාඩි දෙකක් පමණ මෙනෙහි කළෙමි. ඒ අතරතුර සිත වෙනස් සිතුවිලි වල දුවයි. ඉන්පසු සිතට එන සිතුවිලි නිරීක්ෂණය කළෙමි. සිතුවිලි එක දිගට ගලා ආවේය. ඒවාට කුමක් කළ යුතුදයි නොදනිමි. දෙවනුව මම ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරන්නට උත්සාහ දැරීමි. හුස්ම දෙස සිහියෙන් අවධානයෙන් බලා සිටියෙමි. බඩේ පිම්බීම හැකිලිම දෙස බලා සිටිමි. මට නිරීක්ෂණය කළ හැකි වූයේ වාර දෙකක් හෝ තුනක් පමණි. හිත වෙනත් දේවල් සඳහා ඇදී ගියේය. නැවතත් ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු කළෙමි. නැවත බාහිරයට යයි. පරියංකයේදී පහත සඳහන් දේ නිරීක්ෂණය විය. කකුල්වල වේදනා දැනේ. එවිට ඉරියව්ව වෙනස් වෙනස් කරගනිමි. නිදිමත ඇතිවේ. එවිට ඇස්තර බලා නැවත ඇස් පියා ගනිමි. මගේ සිත නිතර බාහිරයට දුවයි බොහෝ විට ඉන්පසු නිින්ද යයි නැවත ගැසී අවදි වේ මේ නැති කිරීමට ඇසර බලා නැවත ඇස් පියාගෙන ආශ්වාසයට ප්‍රාශ්වාසයට සිත යොමු කළෙමි. සක්මන් භාවනාව ගැන සඳහන් වෙනවා. සක්මන් භාවනාවේද මම පාද පොළවේ වදින තැන ගැන මෙනෙහි කළෙමි. එසේ සිත ඉවතට යාමට පෙර පියවර 15ක් 20ක් අතර නොකඩවා නිරීක්ෂණය කළ හැකි විය. සිත විසිරී ගිය විට විසිරී ගිය බවත් නැවත සක්මනේ පාදවලට සිහිය ගෙනාවේය. තවදුරටත් සක්මනේ යෙදෙන විට එසවූ පාදයේ ඉදිරියට ගෙන යන බව දැනුනි. සමහර අවස්ථාවලදී හිත විසිරී ගියත් නැවත සක්මට හිත යොමු කිරීමට පහසු විය. එපමණයි. මේකදී සක්මනේදී පරියන්කේ දෙකේදීම වාර්තා කරල යුතු ආකාරයට ගොඩක් වාර්තා කරන්න හොඳ උත්සාහයක් කරන් තියෙනවා. ඒක නිසා ලේසි තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියලා. මුළු රචනයේ පුරාම තියෙන පෙන්නලා තියෙන දින කාරණාව නැත්තම් සුද්ධ කළා තියෙන තියෙන කාරණාව තමයි පළවෙනිම අපි ගත්තොත් පරියන්කේදී භාවනා කරගෙනකොට අපේ හිත පිට යනවා. ඒ කියලා තියෙන හිත පිට යන්නේ හිතවිලි වලට කියලා. ඊට පස්සේ ඒ හිතවිලි ඉඳලා ආපහු ආනාපානට ගන්නවා. එතකොට මෙතන මෙච්චර තමයි භාවනාදී කෙරෙන්නේ. යෝගාවචරය ඉන්නේ හිතවිලි වල. නමුත් එතන අනතුරුදායක තනක් බවත් තමගේ ගෝචර භූමිය නොවන බවත් යෝගාචරය දානවා. ආරක්ෂක භූමිය ආනාපාන බවක් දානවා. ආනාපානට ගැනීම තමයි භාවනාව කියන්නේ කියලා දාන්නවා. එතකොට මේ ආනාපානට ගත්තට පස්සේ සාර්ථක උනායි කියලා අපි හිතමු. එතකොට ආනාපානය අර මුලින් දකපු තාලෙටම පිට ගිය කෙනෙක් gederෙන්න බලාගෙන එනකට බලාගෙන ඉන්න ගෙහිමියෙක් වගේ ආනාපාන නැවතෙන හිත සාදරෙන් බාලා ගන්නවාද? එනතන් ආපහු ගෙනලා ආනාපානයත් එක්ක භාවනා කරගෙන යන්න බැරි තරම් ආනාපානය විශ්ීලාද? මොකද්ද ඉස්සල දකපු ආනාපාන සහ පස්සේ දකපු ආනාපාන දෙක අතර වෙනසක් තියනවාද? නැත්නම් ආනාපාන කීකරුව නැවතත් ආපහු ගෙදර කරා පැමිණෙන හිත පිළිගන්න කැමතිද කියන එක මම කැමති දැනගන්න. ඒකේ ඒකෙන් උත්තරේ තියෙනවා මේකේ. එළියපේකන කැමතිද සභාවට කට උත්තරයක් බලන්න. මගේ ප්‍රශ්නේ හිත පිට යනවා හිතවිල්ලකට පිට යන්නේ තමයි දන්නවා ඒකට. මෙතන අස්ථානේ මම ඉන්න ඕනේ ආනපානේ. ඒක තමයි මෙතෙක් භවනා කරපු ලැබිච්ච ලොකුම ලාභේ තමයි. තමන්ට ෂේම භූමියක් තියෙනවා. මෙහෙම කරනකොට යන්න පුළුවන්. මගේ ප්‍රශ්න තියෙන්නේ එහෙම දන්නවා ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා ඇවිල්ලා බලනකොට නැවත ආනාපානේ පේනකොට තමන්ට වෙන්නේ කී කරු වෙච්ච නිවිච්ච නතර කරපු තැන ඉඳලා ආපහු පටන් ගන්න යන්න පුළුවන් ආනාපානද නැත්නම් සම්පූර්ණයෙන් ඇවිසිච්ච ආනාපානද වෙනසක් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ආපහු නැවත පැමිණෙනකොට මේ නැවත පැමිණෙන හිත බාර ගන්න බැරි තරම් ආනපාන ඔලොමොල වෙලා කලබල කරනවද නැත්නම් කරපලයක් නැතුව ඇවිල්ලා ආනපානෙ පටන් අරගන්න පුළුවන්කමක් තියනවාද කියලා. කලබලයක් තියෙනවා. ඉතින් කලබල තියෙනවා කියලා කියන්නේ නැවත ආනපාන දාන්න බෑ. ඒකට නැවත කරදර කරන සද්දයක්ද නැත්නම් වෙන මොන වගේ දෙයක්ද ඒ සද්දේ හිතලා ආපහු එනකොට ආනාපානෙත් එක්ක කනෙක් වෙන්නේ නැති වෙන්නේ මොන වගේ බාධාවක් කියලාද හිතේ. හිතවිලි මැද ආයසරයක් කරදර කරන්නේ. දැන් හිතවිලි ඉඳලා එන ගමනක් මේ කතා කරන්නේ අපි. හිතවිලි කියලා ආපහු එනකොට ආහනපාන සම්බන්ධ කරගන්න බැරි කියලා කියන්නේ. ආහනපාන මේ හිත බාර ගන්න කැමති නැහැ කියනවා. දැන් තමයි මෙනෙහි කරන හිත. නැත්නම් ඒ අතරමැද නුරුස්නා ගතියක් තියෙනවාද? ඒ අතරමැද නැත්නම් වේදනාවක්, සබ්දයක් ආදී වෙන දේවල් වලට දුවනවාද? ආන්නේ මේ වැදගත්ම දේ තමයි භාවනාවේදී පිට ගිය හිත නැවත gedara පැමිණෙන මාර්ගය කියන්න පුළුවන් නම් යා නිවන් දැකලා වගේ තමයි. දැන් මේ ඔක්කොමලා කියන්නේ පිට යන මාර්ගයේදී. ඒ කියන්නේ ආර්පාක්ෂිකයි. ඒ කියන්නේ කෙලෙස්. ඒ කියන්නේ විසිලටයි පණපවන්නේ. බුදු දානස කියන්නේ පිට යන්නේ කාගෙත් ඇති. මම කියන්නේ පිට ගියෙහිද නැවත අරමුණට ගැනීම දැන් උඹනේ කරන්නේ මගේ බණ අහලා. උඹයි දැන් උඹ දන්නව කරන්න ඕනේ. දැන් මට කියන්න ගන්න පාර කොහොමද කියන්නේ? මං ඉන්නේ හිතවිලි කොහොම. හිතවිලි කියන දැන් ආනපන්න ආවා. ආනපන්න නෝට ආනපන්න විශ්යයි. අපි දන්නවා කියන තොරතුරු තියෙනවා. මොකේද දැවිසලා තියෙන්නේ? අනිත් දවසේ බලන්න පිට යන්නේ ඒක වෙන්නම දෙන්න. නැත්නම් මේ පරිශීලනය කරන්න බෑනේ. ආපහු එනවා. එනකොට ආනපන ගෙදර ගියමිනියක් පිට ගියමිනියක් ආපහු ගෙදරට එනකම් බලා ඉන්න ගෙහිමියා වගේ. නැවත පැමිණෙන හිට බාර ගන්න කැමතිද? එහෙම නැත්නම් ඒ මනුස්සයන්ට දොරවහර දාලා කොහෙද ගිහිල්ලාද? ආන්න මේක දැනගත්ත ගමන් අපිට තේරෙයි අපිට ගෞතම බුදු සාසනය හම්බෙච්ච නිසා අපිට ക്ഷേම භූමිය අපි දන්නවා දැන්. නෑ නෑ ඒක නෙවෙයි. ඉතින් ඒක පටලවා ගන්න එපා. ඒකයි අපි මේ සුද්ධ කරන්නේ. මේ කියන්නේ thin slicing of time. අපි එක ඉවෙන්ට් එකක් කරන්න බලනවා. මොකද යෝගාදරට ඒක කරත හැකිනේ. ආපහු ආවට පස්සේ හිත බාර ගන්න කැමති නම් මෙන්න මෙහෙම සමීකරණයක් හිතාගන්න. මේක ටිකක් ඉස්සරහට ගියාම තමන්ට ප්‍රූව් කරතයි. හිත යන පිට ඉස්සෙල්ලා තානාපානේ නම් හිත ගියාට පස්සෙත් ආනාපානේ නම් නැවත එන්නේ. අතරමැද කිසිම කෙලෙසයක් නැහැ කියලා මතක තියාගන්න. ඒක තේරෙනවද? කියන්න බෑ. අනේ එහෙම තේරුම් නැහැ කියන්නේ එතකොට. ඉතින් දැන් ආහිතුවිලට යන්න ඉස්සලා තිබුණේ ආනාපානෙනේ. ඊට පස්සේ හිතුවිල රෝන්දේ ගහලා දැන් ආයෙත් ආනාපානෙනේ. ඒ නිසා යම් වෙලාවක අපි මේක ආනාපාන සතිය කියමු. ආනාපාන සතියේ ඉඳලා කොහේ හරි හිතවිල්ලකට වේදනාවකට සද්දයකට කියලා ආබහු යෝගාවචරයට පුළුවන් නම් නැවතත් ආනාපාන සතියට ගන්න ඒ අතරමැද කැලේ කෙලස් නැහැ. ඒ නිසා ඒකන පශ්චාත්තාපෙම විතරයි කෙලස් කියන්නේ. මගේ හිත පිට ගියා මට ආය ගන්න බෑ නැද්දකින් මේක නොදකින් නොපතන්න දෝමකින් කියන්නේ ඒකයි කෙලස් කියන්නේ. භාවනා විශ්ින් පිටගිය හිත නැවත ගන්න පුළුවන්කම තියෙන යෝගාවචර බුදු වෙලා තියෙන්නේ. ඒක තමයි අපි බුදුරජාණන්සේගෙන් ඉගෙන ගත්ත දේ. සත්‍යවට්ටහන කියන්නේ ඕකට, ආරසාව කියන්නේ ඕකට. දැන් ආරසාව වුණාට පස්සේ මේ අතරමැද කෙලෙස් නැහැ කියලා අපිට දීලා තියෙදි සමීකරණේ අපි කියනවා චික්කේ මගේ හිත කොච්චරක්වත් හිත විදුවට යනවා. සද්ද වලට යනවා. මෙන්න මේ මෙන්න මේ පශ්චාත්තාපයට විතරයි කෙලෙස් කියන්නේ. හිතන්න කවදාද යෝගාවචර කොච්චර හිත පිට ගියාද නැවත ගැනීමේ හැකියාව බලනවා මිස පශ්චාත්තාපෙට නොදෙනවා නම් ඒක කියනවා සති බලය කියලා. පමාදේන කම්පතිති සති බලං. ප්‍රමාදයට වැටුණට කම්ප වෙන්නේ නැත්තම් ඒකට ගොඩක් කල් යන්න ඕන. හැබැයි යන්න ඉස්සෙල්ලා මේ හිත හදා ගන්න ඕන. හිත පිට යන එක ස්වභාවයි. නැවත ගන්න පුළුවන්කම වළක්වන්න මාරෙක් නෑනේ. නැවත ආපහු ආනපානට ගන්නකම වළක්වන්න කෙලස් වලට බෑනේ. නැවත ආනපානේ ගන්න එකට වළක්වන්න මොනම දෙයක්වත් ලෝකේ නැහැ. ඒක තමයි manussකම කියන්නේ. අපිට හම්බෙලා තියෙන සුවිශේෂී බලය තමයි කෙලසන්න පුළුවන් මායයට. කෙලසන්න පුළුවන් කෙලස නම් නික්ලේශී තැන්ට අපව ගන්න පුළුවන්කම අපිට හම්බෙච්ච බර්ත් රයිට් එකක්. අපිට උපත්තින අපි ඒ කවදාවත් කතා කරන්නේ නැතුව පිටේ ගැන කස්චාත්තාප වෙනවනම් අපි ආයත් පාරපාක්ෂිකයි. ආයත් කෙලස්. ඒ නිසා බෑනේ හිත උණතරම් පළච්චා. මට මොකෝ. ඉන්ජු ඉන්ජු කියනකොට ගෙදේනවා නම් වරෙන් කියනකොට ගෙටේනවනම් අපි කීතා ගන්නවනම් මේ ගියේ ටිකේ මොකක්වත් කෙලෙසිලා නැහැ. දැන් සාමාන්‍ය ගමේ ගොඩේ කතාවක් තියෙනවා. කොල්ලෙක් ගහෙන් ගහට හුජ්ජ කරන කොහෙ ගියත් නාවල ගෙට ගත්තාම හරිනේ ප්‍රශ්නේ. කෙල්ලෙක්ගේ විතර මේක දෙක වෙලාද කියලා කියන්න බැරි. ඌ අවුරුදු මාසයක් විතර ප්‍රොබේෂන් තියන්න ඕනේ. එතකොට ඔන්න එහෙනම් කෙල වෙලා. කොල්ලෙක් නෑ හොදලා ගෙට ගන්න එකයි තියෙන්නේ. හොඳ අම්මලා තාත්තලා කවදාකවත් පිට යන දරුවන්ට ගහන්නේ නැහැ. මොකද ඒකට උ පිට යන්න හදන්නේ. ආපු ගමන් උනතෝ ටිකක් දීලා කන්න බොන්න දීලා සංසලා කියනවා. මම ගියාට කවන්නේ ඕනෙලා ගෙදර වරින්. ඒකේ සින්දුවක් තියෙනවා පරණ සින්දුවක් මේ වෙලාවේ මතක් වෙනවා නම් හොඳයි. මේ නෑ හිතුවොත් මං අතහැර දවසේ මගේ යාළුවන් ඔබ පියාණනේ ඔබේ පැලේ දොරගලු ඇහුනේ නැහැ කියලා සින්දුවක් තියෙනවා. කාට හරි මතකයි සින්දුව. නෑ ඊතුතුරන් අතහල දවසේ පියා ඔබේ පැලේ නැත දොරගලු ඇසුනේ. කවුරු කරන්නේ නැ සින්දු කාලේ. මතක නැති අපාර වූ මේ සන්තහසේ මගේම පිය වේවා නෑ මචන් මම අතහල දවසේ හිත මෙතුරන් මම කෙනෙහි කර දැසේ ඔබේ බැලේ නැත දොරගුළු වැසුනේ. තාත්තයි ගෙදර දොර වහන්නේ තාත්තා දන්න ඕන කඩප්පුලි කරලා ගියා කමක් ගියා රෑදුලා හරි ගියා දොර හරනවා. අන්න වගේ ඒ පිට ගිහිලා රත්යාතු ගහලා එන හිතට අනුකම්පා කෙරුවොත් ඕක තමයි මානව දයාව කියන්නේ. ඔය තමයි තමන් සම්පූර්ණ අනුකම්පා කියන්නේ. හුඟ දෙනෙකුට නෑ ඒක. හුඟ දෙනෙක් අර එලිපත් ඉඳලා නවුරු විසිරෙනවා. කොහෙද ගියේ? මොකටද ගියේ? ඇයි මේ වෙලාවේ ඉතින් ගෙට එන්නේ යකා? යනකන් ඇවිල්ලා තේ ටිකක් බීලා කාමේ කූල් ඩවුන් වුණාට පස්සේ අහන්න ඕනේ මොකද උනේ කියලා. ඒක නිසා ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පාළියට දාලා තියෙන්නේ පමාදේන කම්පතිති සති බලං. පමාවට වැටෙනවා. කම්ප නොවුනොත් නැවත සතිය පිහිටියට පස්සේ කම්ප නොවුනොත් ඒ සාමාන්‍ය සතිය නෙවෙයි බලවත් සතියක්. ඒක විපස්සනා ටෙක්නික් එකක්. හිත පිට යන්න පිට යන්න ජොලිය එතකොට. කොච්චර පිට ගියත් ආවට පස්සේ දැන් දන්නවා මේ පිට ගිහිල්ලා අනාගන නැහැ. කෙලස් නැහැ. මේක කෙලස් අහෝසි කිීමේ ක්‍රමයක් කරලා තියෙනවා පස්සට යනකොට බුදුරජාණන් වහන්සේ පිට ගියාට නැවත ආවට පස්සේ කලබලයක් නැතුව සතිය පිහිටවලා වැඩේ කරන්න දන්නවනම් ඒ අතරමැදි සිදුවෙච්ච කෙලස් අහෝසි භාවයට යනවා. ඒක සාමාන්‍යයෙන් මේ සදාචාරයේ කියවෙන්නේ නැහැ ඔය කෑල්ල. සමාධිය කියවෙන්නේත් නැහැ ඔය කෑල්ල. දාන කතාවේ කියවෙන්නේ නෑ ඔය කෑල්ල. විපස්සනා කරන එකනා පව් කපන හැටි දන්නවා. පව් සමාදන් වෙන. ඒකට කියනවා අකුසල සමාදානයි කියලා. සමාදන් වෙනවා කුසලෙන්. නැවත බැමිණිච්ච හිත සමාදන් වෙන්න වෙන්න නැවත නැවත අකුසල සමාදන් ප්‍රතික්ෂේප වෙනවා. පහු වෙනකොට එයාට කෙලස් දාන්න ගියාට හිතට දාන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය දිනදා ජීවිතේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් අකුසල සමාදානය කරන්නේ. කරපු වැරද්ද ගැන විතරමයි කල්පනා කරන්නේ. ඒ තියෙන සූත්‍රයක් සංඛදම සූත්‍රය කියලා. ඒකදී බුද්ධ ජනන්සේ ළඟට එනවා ගාමිණී ආශිබන්ද පුත්‍ර කියලා මිනිසයා. ඉතින් මෙහෙම සාකච්ඡා කරනකොට බුද්ධ ජනන්සේ එයා බුද්ධ ජනන්සේගේ ගෝලෙක් නෙවෙයි. අහනවා වඩස් කියනවා නිගණ්ඨනාථ පුත්‍රගේ ගෝලෙක් කියලා. ඊට පස්සේ බුද්ධ ජනචානවා නිගණ්ඨනාථ පුත්‍රත් ඔයගොල්ලන්ට ඉන්ද්‍රිය দমনයක් ගැන කතා කරනවා. තමන්ගේ ශාස්ත්‍රුණාංශ තමන්ගේ බණක් කියනවා. ඔව් කැමැතිද පිටික බෙදා ගන්න. ඊට පස්සේ ඔය කමක් නැහැ කියලා එයා කියනවා. අපිට කියනවා සතුන් මරන්න එපා. මැරුවොත් ඒ කාන්තිම අපායට යනවා. අවරකම් කරන්න එපා. ඒ කාන්තිම අපායට යනවා. කාමීත්‍යචාරය කරන්න එපා. අකුසල් කර්ම කරන්න එපා. අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා කියන නිසා අපි පුළුවන් තරම් සතුන් මරන්න නැතුව ඉන්නයි කියලා. ඒකල කියනවලු යමක් යමක් යංකම්ම යංකම්ම බහුලී කරෝති. තන්තං නිසාය ගච්ඡති. වැඩියෙන් කරන සතුන් මරණ එක නම් ඒ අනුව අපායට යනවා. වැඩියෙන් කරන හොරකම නම් අන්තිම වෙලාවේ මතක් වෙන එකනේ ඒ අනුව යනවා කියලා මොන මොන කර්මද වැඩියෙන් කරන්නේ ඒ අනුව තීන්දුව කරනවා. ඒක උදේ බුදුහාමුදුරුවෝ එයාට කතා කරන්නේ නැතුව ආනන්ද හාමුදුරන කියනවා ආනන්ද සතුන් මරණ මනියු මිනිස්සෙකුත් දවසකට වැඩි වෙලා ගත කරන්නේ සතුන් මරමින්ද නැතුවද කියලා අහනවා. පැය 8 සත්තු මරණයි කියන්නේ පැය 16ක් සත්තු මරන්නේ නැහැ. ඒකට මේ පැය 8 කරන සත්තු මරණ එක විතරක් අනුමෝදන් වුණොත් ඌ අපායට යනවා. ඌ පැය 16ක් සත්තු මරන්නේ නැහැ කියන කනුවදන් වුණොත් යන්නේ නැහැ. ඒකට ආනන්ද අපාය හිස් වෙන්න eBay කියනවා එමන. මේ මනුස්සයා කියන කතාවේ අපාය හිස් වෙන්න eBay. වැඩිපුර කරන දේ කරන්න පහු කරන්නේ නැති එක. නමුත් අඩු දේ ඉඳලා පවක් කරලා ඒකම මතක් කරනකොට පැය 24ක් පවු. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ වගේ කර්මයේ සහ කර්මඵලයේ නියත ගතිකනම් මේ දෙක රොත් ඒකාන්තම අපාය යනවායි කියලා සාස්ත්‍රුර මොකටද මේ ලෝකේ? මොකටද ප්‍රතිවදා? මොකටද ශික්ෂා? කියනවා අර ඔලෝ පාත් කරගන්න. ඒකට ආනන්ද සාංශ ගිහිලා අපි වෙනින් කියනවා. අරසරයි ස්වාමීන් වහන්සේ ගෞතම ආර්ය විනයෙහි ප්‍රතිපදාව අපට කියලා දෙන්නේ. ඊට පස්සේ උදා හිතන මාත් ඉපදිනා ලෝකෙ බුදු කෙනෙක් සත්තු මරන්න එපයි කියනවා. සත්තු මරුවොත් අපාය යනවායි කියනවා. මං කියනවා ඒ වෙනුවට මෛත්‍රී භාවනා කරපන් කියලා. කමුගිරි කෙනෙක් තමන් තමන් පශ්චාත්තාප වෙනවනම් සතු මරනවා කියලා. කමන්නේ ඒකට කමන්නේ. මම ඔබට කියලා දෙන්නේ අකුසල් ගෙවන හැටි. මම ඔබට කියලා දෙන්නේ මේ අහෝසි කරන හැටි. සතුම් මෙරි මැනිපැතේදී මෛත්‍රී කරන්නේ. කවදා හරි මෙයා අර හිතේ තියෙන දැඩි පශ්චාත්තාපයටත් එක්ක බොහෝ කොට මෛත්‍රී කරන්න පටන් ගත්තොත් දවසක කරන ලද අකුසල් ප්‍රමාණය ඉක්මවලා මෛත්‍රී අදහස ඉලියට ආවට පස්සේ බුදුරණන්සේ සඳහන් කරනවා කන්දක් උඩට නැගලා හග්ගිඩියක් අරගෙන පිම්බොත් දිශාවටම හග්ගිඩි සද්ද පැතිරෙනවා වගේ ආගේ මෛත්‍රී මුළු ලෝකේ පුරා පැතිරෙන්න යනවා. ඒ මනුස්සයාගේ අකුසල කර්ම ගංගානංගකට ගඟට දාපු ලුණු කැටයක් වගේ වෙනවා. ආන ගංගානංගකට ලුණු කැටයක් දැම්මට ගඟේ වතුර ලුණු රස වෙනවා කියලා. ඒ වතුර ලුණු කැටේ දැම්මේ පුංචි පීරිසයකට නම් පීරිසේ වතුර ලුණු රස වෙනවා. මොකද ඇට ඒ පව් දිය කරන්න වතුර මදි මේකේ. අරකේ අනන්ත අප්‍රමාණ මෛත්‍රිය තියෙන නිසා අර අකුසල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් කියනවා පව් කරණයක් වූ දිව්‍ය ලෝකේ යනවා පින් කරන්නේ නැත්නම් අපාය යනවා කියලා. ඒත් අපේ බුදුහාරෝමයි. දැන් ඕගොල්ලෝ දන්නේ පව් කරපු කට්ටිය අපාය යනවා. පින් කරන කට්ටිය දිවි ලෝක යනවායි කියලා. ප්‍රශ්නා පව් කරපු කාට කිව්වොත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙනවා. ඕකෙන් කරන්න දෙයක් බුදුහාමුදුරුවෝ කියනවා. ඕක සීකර කර සීකර කර පින් කරපන්. කවදා හෝ පින වැඩි වෙච්ච දවසේ උඹ පව හේතු කරගෙන කරන පින නිසා දිවි ලෝක යනවා. හිතා ගන්න බෑ මේ විපස්සනාවට දැම්මට පස්සේ මේ අපි හිතාගෙන ඕනෙම අකුසලයක් කුසලයක් කරගන්න පුළුවන්. අපි හිතාගෙන හැම කුසලයක්ම අකුසලයක් කරනවා. ඒකයි බුදුසසුන කියන්නේ විපස්සනාට යනකොට පිම්පෞදිය පොඩ්ඩක් අත්හැරලා බලයන් කියන්නේ. ඒ දෙකේදී මිනිස්සයා විපරිණාමයකටපත් වෙනවා. සදාචාරයේ ඉඳලා සීල ශික්ෂා ඉඳලා සමාධි ශික්ෂා ගන්නට වෙන මිනිස්සෙක්. සමාජ ශික්ෂා ඉඳලා ප්‍රඥා ශික්ෂා යනකොට පැරඩයිම් shift එකක් වෙනවා. එක එක පරියන්කයක් ඇතුළත. ඊට පස්සේ අසදාචාරයට අහු වෙන්නේ නැහැ. අහු වෙන මිනිස් જાතියක් ඉන්නවා. ඒ නිසා හැමදාම අකුසල සමාදානෙ ඉන්නේ. කරන අකුසලයේ ගැන නිතරම නිකට ඉහළකට තියන නැද්දකින් ඔබතන් නොදෝමකින් අනිච්ච දුක්ඛ අනත්තං කේසා ලෝමා නකාදන්තා තචෝ මත්තං ආරෝ අට්ටි අට්ටි මිච්ච නැද්දකින් නොදකින් ඕන්න ඉච්චරමයි වැඩේ ඒකල කියනවා මේ ගමේ භාවනාවක් කියලා ඒක self curse එකක්. ඒගොල්ලන්ට කැමැතිම මරණානුස්සතිය. අසුබේ, දෙතිස් කුණපේ. මේ තියෙන self hatred එක වැඩ කරන්නේ. ඒක නිසා යාට කියලා දෙන්න ඕනේ ඒක නෙමෙයි පොඩ්ඩක් මේ ශරීරෙ පොඩ්ඩක් ලව් කරපන්. වයිෆ්ට නෙමෙයි තමන්ගේ ශරීරෙට. කරන්නම බෑ. එහෙම කෙනෙකුට කවදාකවත් තමන්ට මෛත්‍රී කරන්න බෑ කරප්පන් එනවා. පුදුම ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගන්නවා. කවම මොහොතකටවත් තමන් කෙරේ මෛත්‍රී කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි විපස්සනා කරනකොට අපි දානේ අතහරිනව නෙවෙයි, සීලිය අතහරිනව නෙවෙයි, සමාධිය අතහරිනව නෙවෙයි. අපි දන්නවා දානේ කළ හැක්කක් තියෙනවා. ඊට වැඩි අඩු වහන්සියකින් වැඩි කළ හැක්කක් තියෙනවා සීලේ. ඊටත් වැඩි අඩු මහන්සියකින් ඊටත් වැඩි වැඩි කළ හැක්කක් තියෙනවා සමාධියෙන්. ඒ ඔක්කොටම වැඩි මේවා දිහා විවේචනාත්මකව බැලීමෙන් විපස්සනායෙන් බැලීමෙන් ඔය තේරම negative positive කනෙක්ට් කරුවාට පස්සේ ඔක්කොම නියුට්‍රලයිස් වෙනවා. නියුට්‍රලයිස් වුණාට පස්සේ සම්පූර්ණ ඒකේ වාසිය අරගෙන බුද්ධ ශාසනය මම වැඩගත්ත කෙනෙක්. මම තවදුරටත් ඌව අනුකම්ප කරන්න යන්නේ මම මේ ළඟ ළඟ තියෙන නියුට්‍රල් නෙගටිව් පොසිටිව් ඔක්කොම ගෙනල්ලා ටට්ටක් ගාලා වර්ත් කළා දැම්මට පස්සේ කූල් එකේ ඉන්න එකයි තියෙන්නේ. ඒසා පිට යන්න ඕනේ. මම කියනවා පිට ගියේ නැති මිනිහට කවදාකවත් නිවන් දකින්න බෑ. පිට යන කෙනාට තමයි නොයෑමේ ආනිසංශ තේරෙන්නේ. නොයන කෙනා නොයන බව දන්නේ හිත පිට යෑමට සාපේක්ෂව මේ ධර්ම බුදුජානකගේ හැම වෙලාවෙම සාපේක්ෂයි. ඒක නිසා පිට ගියාට පස්සේ නැවත එන්න අරින්න. ඒක Taman තනිකර වගයන්. නැවත ගත්තේ මම ශික්ෂාවෙන්. ගත්තට පස්සේ අරමුණ කලබලයක් නැතුව මගේ හිත පිළිගන්න කැමති නම් අලුතෙන් පණක් ලැබුණා වගේ ශාසනය කියන්නේ මේකයි. පශ්චාත්තාපුනොත් ලැබිච්ච අරුණත් එක්ක අපිට සුහදව යන්න බෑ. හිත පිරිහිලා. හිත ද්වේෂ වෙලා. ලැබිච්ච අලුතෙන් අරමුණු ලැබිච්ච ගමන් දැන් ඉපදිච්ච බබක් වගේ බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියනවා ඒකට. ඒකට කියනවා ආධිගම්මික විපස්සකයයි කියලා. දැන් විපස්සනා පටන් ගත්ත කෙනෙකුගේ දැන් වාඩි වුණ කෙනා වගේ කරගෙන යනවා. ආයෙත් හිත පිට යනවා. ඒක ගැන කතා කරන්නේ. අපව ආවට පස්සේ ආයෙසරයක් පුළුවන් ද කියලා බලනවා අරමුණත් එක්ක ඉඳලා. අන්තිමට තේරෙන පටන් අර ගන්නවා නැවත නැවත එනකොට අරමුණේ කිසි වෙනසක් නැහැ පිළිගන්න කැමැති බව තමයි මනුස්සකම කියන්නේ. ඕනම වෙලාවක අලුත් ආත්මයක් දෙන්න පුළුවන්. පශ්චාත්තාපයෙන් වෙන කනගාටු වෙන එකනට සල්ලයිත් තමන් දැම්මත් රීන්සෝ දැම්මත් මොන දිශවසරේ මේ වෂර් මෙෂින් පුෂින් මෙෂින් දැම්මත් හරියන්නේ නැහැ. ඒක මගේ ඉස්සර ඉඳලම තිබුණ දෙයක් තමයි පශ්චාත්තාපය කියන එකයි අන්තිම අමාරු මගේ උඩට දාන්න කවුරු ඉතින් කවුරු හරි ගහලා බැනලා දානවා දැන් මට හිතින්නේ නැහැ මගේ ටික දවසක් දවස් දෙකක් විතර පුදියන්න පුළුවන් මට පශ්චාත්තාපයත් එක්ක අන්තිම දරුණු අපරාධයක් එන්නේ තුන්වෙනි දවසේ නැගිටලා බලනකොට නෑ ඉතින් බරපතල ප්‍රශ්නයක් ආවොත් මම කියන්නේ දවස් දෙකක් පුදියන්න තිබ්බම මට දවස් දෙක පොඩ්ඩ පැත් කරලා හිටපන් තුන්වෙනි දවසේ උදේ මම කියන උත්තරේ පළවෙනි දවසේ නිින්දයක් නැහැ දෙවෙනි දවසේ ලාවට නින්ද යනකොට තමයි ප්‍රශ්න විසඳිලා. තුන්වෙනි දවසේ නැගිනකොට ප්‍රශ්නේ කාටද? ඒ වගේම කවුරු හරි පශ්චාත්තාප වෙන කෙනෙක් ඉන්නවනම් මම කන්දක් නැගින්නවත් යන්නෙත් නැහැ හැම කෙනෙක් එක්ක. මගේ උපරිම දක්ෂකම දාලා පෙකඩි වැලෙම කපලා දානවා පලාතක ඉඳපා මගේ. මොකද ඒක හරි ඉන්ට්‍රෙස්ටිං ඒක හරි ආසාදනයක් ඒක සංක්‍රමණික රෝගයක්. මම ආශ්‍රය කරන්නේ නැහැ. ඉන්නත් බෑ මම ලයිට් එක. කවුරක්වත් මරෙත් එක ඉන්නත් බෑ. පශ්චාත්තාප වෙන කට්ටියට මයිත් එක මේ කනෙක් වෙන්න අමාරුයි. මම ඊට වැඩි කැමති තම්බි කෙනෙක් එක ජීවත් වෙන්න. මුස්ලිම් මිනිස්සෙක් එක. හොඳට කාලා බීලා ජොලිය ඉන්නවා. එහෙනම් ගහක් කොලක් එක්ක ඉන්නේද? ගඟක් එක්ක ඉන්නේ කවුරු පශ්චාත්තාප නැහැ. ඒකමයි බුදුරජාණන්සෝ කැලියට යන්න කියන්නේ මොකද මානවය හරියම පශ්චාත්තාප වෙන්න පුදුම જાතියක් විශේෂම ආගමික මනුස්සයා. බයලජ්ජා තියෙන මනුස්සයා පුදුම කැමැති තමන්ට ඩිස් කර දේශක දි කර ගන්න. ඉතින් ඒක ආසාදන ඒක මේ සංක්‍රමණික රෝගයක්. ඒක නිසා මම කියනවා මේ ආගමික මධ්‍යස්ථාන වල පන්සල් වල භාවනා කරන්න යන්න එපා. ভাইබ්‍රේෂන් එක නැහැ. මේ ভাইබ්‍රේෂන් එක නෑ. ඒකේ තියෙන්නම පශ්චාත්තාප වෙන මිනිස්සුන්ගේ ආందోලනයක්, අඬා හො ගෑමක්. කවදාවත් හරියන්නේ නෑ. ඊට වැඩිය හොඳයි කතෝලික පල්ලිය. ඊට වැඩිය හොඳයි කැලේ. ඊට වැඩිය හොඳයි නිකන් ගඟක් අයින ගිල වාඩි තන කාගවත් චරිතුරු නෑ. නැත්තම් ඉහෙඳ තියලා නික අකුසල් සමාදානෙමයි. ඈ? ඔව්. ඒ කියන්නේ හැම වෙලාවෙම බලන ඒක ඒක ඒක ව්‍යාධියක්. ඒ පුද්ගලයා දොස් කියන්න බෑ. පුද්ගලයා කැමති නෑ පශ්චාත්තාපයෙන්. එයා ඒකට වියාදියක්. ඉතින් බුදුරජාණන්සේ පුළුවන් විදිහට කියනවා බුදුන් ලෝකේ පහළ වෙන්නේ ඔබට ඕක කරන්න නෙවෙයි. ඊ ගාවට කරන දේ කරපන්. නැවත හිත ආවට පස්සේ අරමුණට අකුසල් සමාදන් වෙන්න එපා. මේක සමාදන් වෙන්න කියලා. ඒකට ලියලා තියෙන තරම් පුදුමාකාර දේශනා රාශියක් තියෙන සර්වචනසිකේ නැවත හිත අලුත් කරලා එතනින් පටන් ගන්න වෙනවා. විච්චික සමා මේ පව් කියන්නේ නැවත සමා නොදෙන එක තමයි කෙලිම වැරද්දක් කළොත් බර්ගටරි ඊට පස්සේ සදාකාලික අපාය. මේකේ නෑ. මේ කියනවා පව් කරන එක දිවි ලෝක යනවා කියන. මාට ඒක ඇහෙනවා බුදුහාමුදුරු ළඟ ඉන්නවා. මට බුදුහාමුදුරු රැස්සී දෙනවා කොවිලාද මොකද මන් දන්නේ ඒ තරම්ම පව් කරලා තියෙනවා. දැන් වුණත් මම ඇති මොනවා වැරදුනත් දැන් කාට හිතනක් වුණත් මම කිසිම පැකිලීමකුත් නැහැ කියලා සමාව ගන්න. එහෙනම් මගේ හිතේ හිටින්නෙම නෑ ඒක. අහවලා හිතේ ඉතින් කවුරු හරි කියන එහෙම කරන්න එපා පොඩ්ඩක්. මං කියන සමා වෙන්න. ඒකට මං ගිහලා මේ වාචිකව සමාව ගන්නවා. හැබැයි මට පේනවා මම බොක්කෙන් නෙමෙයි කතා කරන්නේ කියලා. නිකන් චාරිත්‍රයට කතා කරාට මොකද මං දන්නවා බුදුහාමුදුරුවෝ account balance කරනවා හැන්දෑව වගේ. account balance කරනකොට positive වගේ. ඉස්සර තිබුණා මං ගැන මං ගැන තිබුණා දෝෂාරෝපණ තිබුණා. දැන් මට හිතෙන්නේ මොකටද මම මේ 24 බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නේ පස්චාත්තාප වෙන්නේ. පැවිදි යතම ධර්මයත් එක්ක ඉන්නේ. මොකද මම පශ්චාත්තාප වෙන්නේ. ඒ නිසා ඒ account එක දානවා මේ බුදුහාමසගේ account එකට. මොකද ඇති වෙන්න පින් තියෙනවා. උනා එකන බය වෙන්න බා පුතා උඹ මගේ පැත්තේ ඉන්න උඹ කරබන් හිටපන් මෙහෙටලා ඔය මිනිස්සු මොනක් කර ගණන් ගන්න බෑ. දැන් මේ මගේ පැත්තේ ඉන්න කට්ටියත් මන් දකිනවා. දැන් එන පිරිසක් ඉන්නවා මගේ පැත්තේ. මොනක් කර ගණන් ගන්න ගහලල්ලා. අපි යන ඊගා ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නයත් කලින් ප්‍රශ්න දෙකට කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ලත් පහත අධ්‍යක්ීම් ඔබ වහන්සේගේ කාරුණික අවධානයට ලක් කරමි මා ප්‍රථම වතාවට ගෘහස්ත භාවනා වැඩමුළුවකට සහභාගී වන්නෙක්මි ප්‍රථමයෙන් මා ආශ්වාසයත් දෙවනුව ප්‍රාශ්වාසයත් නිරීක්ෂණය කළෙමි. නමුත් එක දිගටම නිරීක්ෂණය කිරීමට නොහැකි විය. වාර 15 20 යන විට සිත විවිධ සිතුවිලි සඳහා ඇදී ගියේය. සමහර අවස්ථාවලදී නිදිමත ගතියද කිසිවක් මතක නැති ස්වභාවයකටද පත් වූයේය. එම අවස්ථාවලදී කිසිදු දැනීමක් නොමැති සිත අකර්මණ්‍ය වූ ආක්මෙන් සිදු අවස්ථාද විය. මා සිටින්නේ කොහොමද සිදු කරන්නේ කුමක්ද හිඳගෙන සිටිද්ද නිින්ද ගියාද මේ යනාදි කිසිවක් මතක නැති වූ ස්වરૂපයකි. නැවත මොහොතකින් ආනාපානෙට සිත යොමු වේ. ආශ්වාසය ප්‍රාශ්වාසය මෙනෙහි වේ. නැවත සිත වෙනතකට ඇදී යයි. මෙලෙස සෑම අවස්ථාවකදීම සිත අරමුණේ පිහිටීමත් ඉවත් වීමත් වේගයෙන් සිදුවේ. මගේ මෙම தત્ත්වයේ નિවරදිව භාවනාවේ යෙදීමක්ද යන්න ගෞරවයෙන් පහදා දෙන්න. ඒකම දෙවෙනි කොටස. අපි අපි මේක නතර කරමු. මේකදී ඇත්තටම හරි ලස්සනයි මෙහෙම ඉදිරිපත් කරනවා නම් මේ සභාවට මම හිතනවා ඒ වගේම ධර්ම සාකච්ඡාට ලොකු අමුද්‍රව්‍ය ලැබෙනවා කියලා. මේ භාවනාවේදී Taman දකින්න දේ පූර්ව නිගමන වලින් තොරව ඉදිරිපත් කරනවා නම් අපි ඊයේ ගත්තා බුද්ධජනනාංශයේ දණ්ඩපාණි සාක්‍යයට දෙන වචනේ එහෙම නැත්නම් දෙන උත්තරේ කිං වක්ඛයි කිං වාදී කියලා අහන්න මොන වාදයක් සහිත මොන ප්‍රකාශ කරන කෙනෙක්ද කියනකොට සර්වඥාන්සේ සඳහන් කරනවා දිව්‍යයන් රජමරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් තමග මේ ලෝකේ මම ගැටුමකට යන්නේ මම අන්තිමන කරන්නේ සංඥා හිතින් නැති තැනට යනවා භාවනා ගෙනියන මොකද වෙන්නේ දන්නේ නැත්නම්ට දැන් මේකේ කියනවා මම ආනපානෙ ඉන්නකොට මම තැනකට යනවා දන්නේ නැහැ ඉඳිදිද දන්නේ නැහැ ඉන්නවද මොකක්වත් මතක නැහැ ඉතින් මේක සාමාන්‍ය ලෝකේ බannකොට අන්ධ බන්ධ වීමක් එහෙම නැත්නම් විහි විකල් වීමක්, එහෙම නැත්නම් අසීයක් කියලා. නම් බුදුහාමි දන්නවා මේ දන්න තැන සිට නොදන්න තැනට යන්නේ අනුපිළිවෙලින් නම් ඒ නොදන්න තැන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. නිසා මේ දන්න තැන සිට නොදන්න තැනට අනේක අකරදැබ්බයක් කියාගන්න වෙඩ දෙන්නවා. ඒක අනිත් දවසේ ඒකට හොඳට ටෝච් එක ගහගෙන එළිය දාගෙන බලන්න. දන්නා තැන සිට නොදන්න තැනට යන වැඩපිළිවෙල එක චිත්තක්ෂණයක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ක්‍රමිකව. ඒ නිසා මේ දන්න තැන සිට නොදන්න තැනට යනකොට ප්‍රකාශ කළ හැකි தත්ත්වයේ ඉඳලා ප්‍රකාශ නොකළ හැකි தත්ත්වයට යමුකුත් වෙනවා. මම මම නොවේ කියන தත්ත්වක ඉඳලා ඒ සීමාවල් මොනවත් නැති තැනකට යනවා. මම ඉන්නව දන්න තැන. නොදන්න තැනට මම යන්නේ. ඒ නිසා අපිට කවදා හෝ මේ ගමනේ දන්නා තැන සිට නොදන්න තැනට යන්නේක අකරතැබ්බයක් නෙවෙයි මේකට මේ මුළු භාවනාවම ගෙනියන්නේ මෙන්න මේක හෙලි කරන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරනකොට ඒකට තමයි තේරි අපි මෙතෙක් කල් මේකට කොච්චර බය වෙලා තියනවද මේකට කියන්නේ fear of unknown කියලා මේකට කියනවා fear of freedom කියලා මේකට කියනවා fear of new නැත්නම් neophobia කියලා ඉතින් භාවන මේ ලෝකේ තමන්ගේ කයට මේ වස්තුවට බැඳිච්ච මිනිහා ඒකෙන් තප්පරයකට අර හිත දන්නේ නැත්නම් ගියොත් අකරතැබ්බයක් වෙනවා යාට. කලබගෑනියක් වෙනවා. ඉතින් ඒක නිසා එයා හිතන්නේ අයියෝ මට මොකද උනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කෙරේ ශ්‍රද්ධාව පිටවන්න කියන්නේ අපට. සීලක හිත පිටවන්න කියන්නේ අපට. සතියක හිත පිටවන්න කියන්නේ මේ දන්න තැන සිට නොදන්න තැනට යෑම. භාවනා උපරිම ප්‍රයෝජනේ. ඊට අනිත් දවසේ යනකොට ඒකම බලන්න හිතාගෙන යන්න. එතකොට එක්ස්ප්ලොරේෂන් එකක්. අපි දැන් මෙතන ඉන්නවා. අපි දැන් ටිකක් කන්දක් උඩට නගිනවා. ඉතින් බෙල්ල කඩාන වැටෙයිද කිනි කන්දක් ඒ අපිට කියන්න දන්නේ. එහා පැත්තේ ලස්සන දර්ශනයක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේ මෙතන ඉඳලා උතන බලන්න බෑනේ. මේ සම්ප්‍රදායන කුළු මිනිස්සයාට කවදාකවත් දන්න තැන සිට නොදන්න තැනට යන්න බෑ. අතරමැදදී ඔය vomitish feeling එකක් එනවා. එහෙම නැත්නම් allergic reactions එනවා. මොකද අපි මෙතකල් කෙරුවෙම මේ දන්න කට්ටියත් එක්ක ජීවත් වෙන්නේ. දන්න සීමා මරියාල් දාන ජීවත් වෙන එක. බුදු දහමසේ දඩස් කාලය ඇදලා දානවා අපි. සද්ධාව හරහා නොදන්න තැනට. ඒ කියන්නේ පුත්තජන භූමිය ඉඳලා ආරි භූමියට ඇදලා දානවා. එහෙම නැත්නම් සීලෙක පිටලා කියන බය වෙන්න එපා. මට මොනවා වුණා සීලෙක තියනනේ. දැන් හිටියා නොදැහිලා සීලෙක දෙන්නේ නැහැ නේ. ඔබ කැඩෙන්නේ නැහැ කියලා දැන් ඉදිරියට ඵලයන්. ඒකට අපි පාට ගිහිල්ලා සමාල්ලාද. ඉතින් ඉතින්දී ඔය ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා. දන්නේ නැති තැනට ගියාම දන්නේ නැති බව එතනදී දැනගන්න බෑ කියලා. මම දැන් ඒක කියනකොට තේරෙනවද කියලා. දන්න තැන සිටලා නොදන්න තැනකට ගියාම එතනදී මට දැන් මොනවක්වත් නැති නැති බව දන්නේ නැහැ. එයා දැනගන්නේ ආයෙ සද්දයක් ඇහුණාට පස්සේ. ආයෙ සිටිල්ලක් ආවට පස්සේ. ආයෙ ආනපානිය ආවට පස්සේ. ඉතින් ඒකට පශ්චාත්තාප වුණොත් අර සැප වල ලබන්න බෑ. නිසා නැවත අප වාඩි වෙලා ඉතනනේ ආ දැන් නම් මම ඉන්නේ ආනපාන නැත්නම් මම ඉන්නේ හිතවිල්ල. නැත්නම් මෙහිට ඉස්සර ඉඳලා තියෙන දන්නේ නැති තැනකනේ මෙතනේ බුදුන් වැඩ ඉන්නේ. මෙතනනේ මධ්‍යම ප්‍රතිපදාව. මේකනේ ආර්ය භූමිය. මම ඒකදී ඇලර්ජික් බයයි. ඉතින් බය නැති කරන්න සද්ධායෙන් ආයන්න. ශීලෙන් ආයන්න. සතියෙන් ආයන්න. එයා උපදිනවා. නැවත නැවත උපදිනවා. ඒ වාරයක් වාසේ ආන්නේ වෙනකොට වයසට යම නෙවෙයි වෙන්නේ තිරියන් වීම. එහෙම නැත්තම් වෙන්නේ දැන් නැත්තම් ගියාට පස්සේ අකරතැබ්බේ. එහෙම නැත්තම් කරකොල දැරියයි කියලා කියන්නේ. එහෙම නැත්තම් නන්නත්තර උණයි කියලා තියෙන්නේ. බුදුන්සේ අනිවාර්යයෙන්ම නන්නත්තර කරනවා පහන් කණු තුනක් එක්ක. සද්ධාව, සීලය සහ සතිය. බලන්න කොච්චර නන්නත්තරම සද්ධාව කඩා ගන්න නැත්තම් සීලය කඩා කැදෙන්නේ නැහැ. ඒක දන්නවනම් සතිය කඩා ගන්න නැත්තම් යාට තේරෙනවා මේ අපි ඉන්න පරිසරයේම එතරම් තියෙනවා සංඥා අනුසය කරන්නේ නැති සංඥානුසය අයින් වෙච්ච නිවන නැත්තම් මධ්‍යම ප්‍රතිපදිත ඒකට කැමැති වෙන්නේ නැතුව ඒකට කරප්පන් එනවා නම් ඒකට භීතික හදා ගන්නවා නම් භ්‍රාන්ති හදා ගන්නවා නම් ඇලර්ජික් වෙනවා නම් නවුසටික් නම් ඒච්චර තමයි කෙලස් කියන්නේ. ඉතින් මේකෙදි විස්තර කරනවා මම තනකට යවෙනවා. දන්න ආනපානද නොදන්න තැනකට මේකද ප්‍රතිපදාව කියලා මම කියනවා මගේ දැනුම ඇරෙන්න මේකමයි ප්‍රතිපදාව කම්මෝගෝ චිකාගෝ රාජා හෝ මා හෝ ගංගා හෝ ඵලයක් frog jump into the old pond plop Zen Buddha ආපු ගන්න එහෙමයි frog jump into the old pond plop පයින් දිසලා ගෙම්බ දන්නේ මේක වතුර උණු වතුරද ගිනි වතුරද යටට ගමු මොකද පැන්න එච්චරයි මේකේ පණින්නෙත් නෑ ගොඩින්ද තිබ බඩෙලි යනවා දානවා අයියෝ මොනවා වෙයිද දන්නේ ඊට මිට වැඩිය හොඳයි බඩෙලි ගියත් වේදිලා යනවා අතුට පැනපොනවා අනින්නේ අපි ඒ තරම්ම සම්ප්‍රදාය බදාගෙන අපි මේ දන්න පාරක් මේකට තියෙන්න ඕන කියලා හිතාගෙන ඉතින් චංකි සූත්‍රයේ බුදුරජාණන්සේ ලස්සනට පාරවල් පහක් පෙන්නලා පෙන්නනවා අපි මේ වගේ වෙලාවට තීන්දුව ගන්න පාරවල් පහක් තියෙනවා ක්‍රම සද්ධා විරිය සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක දෙතිනි ජානක් ඒ පහෙන්ම කරන්නේ ඉස්සරහට යන්න දෙන පස්සට දෙනවා. උඹ සත්‍යයේ නැති පැත්තට ඇදලා දානවා. සත්‍ය තියෙන්නත් බැරි නැතු වෙන්නත් බැරි පැත්තෙන් ඔබ වලක් කරනවා. සද්ධාව, රුචිය, අනුස්සවය, ආකාර පරිවිතක තර්කයේ ත්‍ිටින් ඥානකන්ති අපේ මතිමතාන්තර ඒක කවදාකවත් අලුත් තැනකට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යාට මේ තිබුණට සමාදන් වී ගන්න බැරි වෙනවා මොකද අලුත් දෙයකට කවදාකවත් කැමති නැහැ. ඒක ඇහැටි අපිට මේ පරිණාමයෙන් ආපු එකක් ඒක. කර්මෙන් ආපු එක නම බුදු කෙනෙක් ලෝකේ පහළනට පස්සේ කියන බුදුන් ගැන සද්ධාවෙන් කම්මෝගෝ චිකාගෝ පළපන. ආජාහෝ මාහෝ ගංගාහෝ පැනපන. ගෙම්බ වැන්න වතුර වලට ප්ලොප් එච්චරයි. අපි ලොකු සංස් කියන ඔන්න ඕනි ගිනි අඟුරක් වෙච්චවයි කියලා කරන්නේ. වෙන ගිනි අඟුරක් වෙච්චවයි කියලා කොහොම හිටියත් ඇඳි ගෑවිලා මැරලා යනවනේ. අය කාටවත් තියනද මේ මරණ වෙලාවේදී රෝද මල්ලි ආනාව කියලා මැරනවා කියලා පිස්සු ගුණපණුවක් ගන්නවා. ඉතින් මේක බුදු මේ ක්‍රියාවක් කරන මේ පණින්නේ ශ්‍රද්ධාවෙන් යන්නේ සීලෙන් යන්නේ සතියෙන් යන්නේ එනිසා හොඳට මේ තුන තහවුරු කරගන්න. ඒකල මේ නොදන්න පැත්තටම පණින්න පුළුවන්. මගේ තියෙනවා ඒක මම දන්නවා මම බැනුම් ගන්නවා කියලා. එහෙම පණින ගතියට කියන පරුෂත්වය කියලා පරුෂ ගතිය කියලා මැස්කියුලිනිටි කියලා. මේ පණින්න තෝ චර්ජුරු ගන්නවට බුදුන් කියන්නේ කතං කති භාව කියලා කචුකුචු. ඊයේ කපේ තියෙනවා කතං කති කියලා. ඒක අරකේ ඉඳගෙන වමාර කකා ඉන්නවා මෙතෙන්ලා පණින්නේ නැහැ. ඒකට මම කියනවා ෆෙමිනිටි කියලා. ඉතින් මට ගහන කට්ටිය හරියට බයිනෝක. මැස්කිට් කියලා කියන්නේ ඉන්ට්‍රූඩින්. ඒකට කියනවා සාහසික කියලා වචනයක් පාවිච්චි කරන සංස්කෘතික ස්ලෝප් වල. මම කියනවා සහසා. බලබලා ඉන්න බෑ ඒකට එන්නේ ලෑස්තිලා ගියොත් මේ මේකක් එයි ආවට පස්සේ වහපීයක් නැත් පැනපන් එතකොට මේ ශ්‍රද්ධාව සතිය සහ සීලය තියෙනවා නම් අපිට දැනගෙන යන්න පුළුවන් අනුතර වෙන්න තියෙන ද අඩුයි කියලා ඒ තුන ගැන විශ්වාසයක් නැතුව අර පුරුදු පරිදි මට මේ උනේ වැරද්දක් කිය අනතුරක්ය දන්නේ නැතනකට ගියායි කියලා කියනවනම් ඒක මාර්ගපක්ෂිකයි. ඒකට තමයි කෙලස් කියලා කියන්නේ. ඒකට බුදුන්සේ තනි වචන දෙනවා බය. සීලුම කෙලස් වලට දෙන තනි වචන තමයි බය. ඒ නිර්භය භව එන්නේ ඒ යෝගාවචරයේ ශ්‍රද්ධාව නිසා. සීලෙ නිසා, සතිය නිසා. ඒ නිර්භය වුණාට පස්සේ ආව පැන්නා වගේ සසජාතකයේ ගින්නට එයාට කිසි බයක් නැහැ. බයි. අපි යනවා ඊගා පොතට. හිතේ තර්කණේ නිරෝධයක් සිද්ධ වෙනවා. සද්ධාවේ නිරෝධනයක් සිද්ධ වෙනවා. රුචියේ නිරෝධනයක් සිද්ධ වෙනවා. අසුවිරු ධර්ම වල නිරෝධනයක් වෙනවා. තමගේ මති වල නිරෝධනයක් වෙනවා. මනස සම්පූර්ණ අලුත් කාඩ් එකක් හම්බ වෙනවා. බ්ලැන්ක් ෂීට් එකක්. ඒකට අපි කැමති නෑ. අපිට ඕන දේ අපේ රුචියට, අපේ ශද්ධාවට, අපේ මේ අසු විරු ඥානවලට අපේ තර්කණයට සහ අපේ මති වලට. ඒකේ කවදාක සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා කියලා බුදුහාමුදුරු කියන තියෙනවා නම් අහම්බෙන් නිවන් දකින්න ඕනේ. කිසිම කෙනෙක් මේ සංසාරේ මනාවෙන් මේ නොදන්න පැත්තට පැනලා මිස නිවන ලබාගෙන නැහැ. අපි යන සාමාන්‍ය ජීවන රටාවේ නිවන නැහැ. ওই සාමාන්‍ය ජීවන රටාවේ තියෙන තීන්දුව කරන උපමාන පහ තමයි අර පහ. ඒ පහෙන් නොතිබෙන්න ඉඩ තියෙනවා කියලා බුදුහාමුදුරු නිකන් කියන්නෙම නෑ නෑ කියලා. තරහ වෙනවනේ ඒක heart attack වෙනවනේ කට්ටියට නොතිබෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා අර පැත්තේ තියෙන්න ඉඩ තියෙනවා කියනවා. ඒ කියන්නේ අපි සෙල්ලක්කාර කරන්න හදනවා. අපි ස්කවුට්ස්ලා කරන්න හදනවා. අපි ගර්ල් ගයිඩ්ස්ලා කරන්න හදනවා. ඔය අතක් පිට අතක් තියන කරබන හිටියන් නිවන් දකින්නේ නැහැ. එතකොට එන්නේ පුරුදු අදහස්. ඒකේ නැහැ නිවන. එහා පැත්තට යන්න තියෙන මාර්ග තුන තමයි සද්ධාව, සීලය, සති. ඒ ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා සක්මන් භාවනාව පිළිබඳව. සක්මන් භාවනාවේදීද මුලින් වම දකුණ වශයෙන් අඳුරා ගන්නා ලදී. දෙවනුව එසේම ගෙන යාම තැබීම අරමුණු කරන ලදී. එවිට සියලු දේ පැටලී ගියේය. වම දකුණ මාරු විය. පසුව ආයාසයෙන් නොකොට වම දකුණ මාරු වන සැටි බලා සිටියෙමි. එවිට සිත ඉවතට යා නොදී පියවර 10ක් 15ක් නිරීක්ෂණය කළෙමි. නැවත නැවත සිත නිවස කෙරෙහි ශබ්ද කෙරෙහි ඇදී ගියේය. මෙලෙස විසිරුණු සිත ආනාපානයට වඩා ඉක්මනින් විසිරුණු බව දැනගතිමි. සිත විසිරී ගියා විසිරී ගියා ලෙස මෙනෙහි කළෙමි. එවිට එම සිතුවිලි පාව ගොස් නැවත අරමුණේ සිත පිහිටියේය. සමස්තයක් ලෙස සිත අරමුණේ තබා ගැනීමට වෑයම් කරනවාට වඩා පසෙක සිට වනදේ බලා සිටීමෙන් අරමුණේ සිටීම පහසු විය. කරුණාවෙන් මෙහි සාර්ථකත්වය පහදා දෙන්න. ත්වන් සරණයි. මේකෙදිත් කියන්න පුළුවන් අපි හිත කයට ගන්න බැරි නම් නැත්තම් කයට එන්න කෝල කරනවා නම් වම දකුණ බලන්න. ඔසොන යවන තන බලන්න. gediy වශයෙන් සක්මන් කරන බව දන්නවනම් මොනම මෙනෙහි කිරීමක්වත් කරන්න එපා. මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි මම නිදාගෙනවා සක්මන් කරන බව දන්නවනම් සක්මන් කරන gediy පිටින්ම දැන්. කැලි කැලි වට නෙවෙයි. ඒක සක්මන් කරන්න බැලලා බලන්න එකයි තියෙන්නේ. දන්නේ නැත්නම් තමයි පොළොව හැපෙන්නේ වමද දකුණද ඒ විස්තර කරන්න ඕනේ හිත අකී කරුණා විතරයි. කී කරුලා ගෙට ගෙවැදුනා නම් ගෙඩිය සස්පෙන්ඩ් හිත ආවනම් කය දන්නවා සක්මන් කරන හැටි යාට දීලා තමයි පැත්තකට වෙලා. දෙවන්නේක් බලා ඉන්නෝගේ බලائیں۔ ඉතින් ඒක ඇත්තටම මේ මේ ආනපනේ සහ පරියංකේ මේ මේ සක්මනේදී වගේ මේ මෙනෙහි නොකර ඉබේ වෙන්න පටන් ගත්තට පස්සේ Tamanට ඕන විදිහට යනවනම් ඕටෝ පයිලට් එකෙන් දානවා කියන එක හරියම අමාරු ටෙක්නිකල් රයිටින් වල කියලා දෙන්නේ. ඒකට අපිට සෙල්ලා සෙල්ලක්කාරකමක් වෙන්න ඕනේ ඇඟ කී කරුවේ. හිට පිට යන්නෙත් නැහැ. ධක්මනේ ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් අහන්න ඕනේ. එහෙම තිනුට මෙනෙහි කරමින් කරන භවනාද දක්ෂ මෙනෙහි නොකරමින් කරන ඉබේෙන් එකද දක්ෂ කිය. කැමති සභාවකට කියලා. එහෙම නැත්නම් තවත් මේක අහන්න පුළුවන් පුදු පුදු බණ කතාවකින් සසංකාරික කුසලයේද හොඳ අසංස්කාරික කුසලයේද හොඳ කියලා ඔය අභිධර්ම උගන්වනවා. සසංකාරික කියලා කියන්නේ මෙහෙවීමකින් කරලද කුසලයේ. අසංස්කාරික කියන්නේ මෙහෙවීමක් නැහැ හිතුණා කරා. ඒකට මෙහෙවීමකින් කරන භාවනාව තමයි මෙනෙහි කරමින් කරන භාවනාව. අසංස්කාරික කියලා කියන්නේ මෙනෙහි කරන්න ඕන හිත හිතලා. එතකොට මේ අසංස්කාරික එක තමයි මේ මහත්යත් කියනවා මාත් කියනවා. අසංස්කාරික එක තමයි මෙතෙක් කරපේකින් වෙන පුරුද්දෙන් වෙන එක. ඒක තමයි වෙන්න දෙන්න ඕනේ. එතකොට මමයා නෑ භාවනාව යනවා. මමයා කරන්නේ පරීක්ෂා කරන එක විතරයි. ඉතින්දී කොතෙන්ද යනකම් මෙනේ කරන්න ඕනේද? කොතෙන්ද මෙනේ කිරීම නතර කරන්න ඕනේද කියන එක. බුදුරජාණන්සේ කිසිම වගකීමක් ගන්නව කරලම ආර්ය පරිශ්‍රණ කරලම තේරුම් ගන්න කියනවා. ඒක නිසා සක්මනේදී කොතෙක් දුර යනකම් මෙනෙහි කිරීම කරන්න ඕනේද? හිත කය අකීකරු තාක්කල් කරනවා. කීකරු වෙලා ගෙට ආවට පස්සේ gediy pitin භාවනා කරන්න ඇරලා සක්මන් කරන තමයි පිටේ ඉඳලා බලා ඉන්නා වගේ බලා ඉනකොට තේරෙනවා සක්මනට කියන අනායාසයෙන් සක්මන් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඇත්තටම සක්මන් භාවනාව පටන් ගන්න. ඉතින් එනකන් මේ ගෙපල කපලා ෆවුන්ඩේෂන් එක දාගන්න එකයි කරන්නේ. ඊට පස්සේ තමයි ගිය හදන්න පටන් ගන්නවා. ඉතින් ඒක මෙතෙන්දි හරියටම හරි මෙහා හරියටම හරි කියන්න බෑ. නැවත නැවත කරන්න. කරනකොට තමයි දවසක තේරෙයි. පරියන්කිට ගියාට පස්සේ ආනාපානියත් කොච්චර දුරට මෙනේ කරන්නද කොච්චරක් ආනාපානිය කරන්න ඕනද කොච්චරක් ඒකත් අතහැරලා ඉන්න කයේ ඉන්න පුළුවන් කියලා. ධක්මනේදී සමහරවිට පටන් ගන්නකොටම කයේ හිත හිටින ඕනේ නෑ. ඒකට ආනාපානිය පස්සේ යන්න ඕනෙත් නෑ මෙනේ කරන්න ඕනෙත් නෑ. එමේ යන්නේ නැත්නම් මෙනේ කරලා අල්ලලා දීලා යන්න ඇරියට පස්සේ gediya pidin සක්මන් කරන්න යන එකයි කරන්නේ. ඉතින් ඒක දැන් ඔය ඒකට යන්න කිට්ටු කරලා තියෙන්නේ. ඒ නිසා ඒකට පොඩ්ඩක් කරපොරුල් ඇරලා මේ කයේ තමන්ගේ සහයෝගය නැත්නම් කායට මේ කරන්න ඇරලා යන්න ඇරලා යන්න දෙන ගතිය පුරුදු කෙරුවොත් භාවනාව රෙජිමෙන්ටේෂන් වල ඉඳලා හොබි එකක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා රෙජිමෙන්ටේෂන් තමයි ඉස්සෙල්ලා මෙහෙවීම. පස්සේ අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ගියාට කමන්නේ ගන්න යන්න එපා. ඒ කියන්නේ ඒකට මේ හොම්බෙන් යනවා කියලා කියන්නේ. කකුල් දෙකෙන් යන්න ඕනේ කියලා. හොම්බෙන් යන්නේ කාට නැහැ. හොම්බෙන් යන්නේ භාවනා ඉඳගෙන කරන වෙලාව. අපේ හිතේ වෙලාව ස්වභාවය තමයි මේක කරපන් කිව්වොත් ඒක මෙහෙටි කරුවා මොකද වෙන්නේ කියලා. යැති. බත් එක වැසිකිළියට ගිල්ලෙන්න කාපුවා මොකද වෙන්නේ කියලා. ඉතින් ප්‍රශ්නේ නැහැ කාපන් හැබැයි වැසිකිළිය නේකට ඩයිනි රූම් එකක් තියෙනවා. හිතේ තියෙන අමුතර විදිහට ඒ මේ මොකද රැඩිකල් කරන්න දෝෂයක් නැහැ. ඒකට කරන්නේ ඒකේ උනාට කමක් නැහැ කරන්න එපා. කිරුවොත් අපි ඉතින් ඇත්තටම ඉන් කියලා තියෙන බෝඩ් එකේ තියෙන දැනින් අවුට් යනවා. අවුට් කියලා තියෙන එකේ ඉන් යනවනේ. ඒක ඉතින් කියලා තියෙන ඔය යං ඒජ් එකේ වෙන වැඩක් කියලා ඒක. නැමත ඒක සම්මත නැහැ. ඒක අපරාධයක් නෙවෙයි. එනවනම් කරන්න. නමුත් අපේ හිත තමයි කියන දේ තියේදී වෙන එකක් කරන්න හදනවා. ඒකට බේන්න බලන්න මේ කාගේ න්‍යාය පත්‍රයක්ද කියලා. මොකද මොනම දෙයක්වත් නොකර ඉන්න කියනකොට ආයෙ ගෙනත් දානවා ධාතු මනසිකාරය. ලාලු කණ්ඩ හදන්නේ වැඩි. ඒක තමයි ඒ බෝරින් එක තමයි බුදුසසුන කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. අපි දුක්ඛ සත්‍ය මඟහැරලා එහා පැත්තෙන් අත දානවා ආයෙ ගන්න පුළුවන් කක්ක ටිකක්. ආයෙ ඉන්ෆෙස්ටේෂන් එකක් තියෙනවා. අපිට ඕන කරලා තියෙන බෝරින් කියලා කියන්නේ තණ්හාව යන්නේ පැත්ත. අපි ඒ වුණොට තව දන්න තණ්හාවක් දාගත්තාම ජීවිතේ මල් විහිම්පල්. ඔය ගුරාලා කරන්නේම ඔය වැඩේ තමයි. ඒක හරි. පැයක් නෙවෙයි අපි සංසාරයක් දාලා තියෙන්නේ. බුදුරජාණන් කියන්නේ සංසාරයක් මේ දෙනකොට account opening balance එක 0. අපි එකතු කළා තියෙන. එකතු කළා තේරම කුසල්. සබ්බේ සංඛාරා දුක්ඛය බුදු දානසි කියලා තියෙනවනේ ඒක මොනම දෙයක්වත් නැහැ. සකස් කරනවා නම් එකතු කරා නම් ඒවට සංස්කාර කියන නම දෙනවා. සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ සංඛාර අනිච්ච වෙනකොට අපි හිතනවා ඔය නිකන් ඉන්නකොට මම අහලා ගියත් ඇති අප්පා. ඉතින් නිකන් අහනවා. ඒක බෞද්ධයට විතරයි සිද්ධ වෙන්නේ. ඒ ඔය කියන පටලවිලි මේ බුද්ධ ධර්ම දන්න කෙනාට වෙන එකක්. මම දැන් හරියට රිසර්ච් කරනවා පොඩි ළමයෙකුට දැම්මොත් නිකන් පොඩි ඩ්‍රමැටික් එකට වාඩි වෙන්න කියලා අපි මේ භාවනා කරන්නද ඔන්න බලන්න මැජික් එකක් කරන්න හදනවා කියලා ඇත්ත දෙක වහන හොඳට අහගෙන ඉන්න මම සද්දයක් දෙනවා සද්ද ඉවර වෙනකොට මොකද වෙන්නේ කියලා කියන්නේ කියලා ඊළඟට හරි අබෞද්ධකට හරි කිව්වොත් එයා කෙලින්ම හිස්තැනට යනවා. බෞද්ධයර කවදාකවත් යන්න බෑ. බෞද්ධ ඒ ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. පොඩ්ඩලමිටිම ගහලා ප්‍රොජෙක්ට් එකට කිව්වොත් මොකද්ද දැක්කේ මොනවද වින්ද කියලා ලියන්න කියලා. I am merging with cosmic energy. I am going to the emptiness, nothingness. Then, then it is nothing. Nothing at ඒ තරමටම ඍජු ගමනක් මේකේ තියෙන්නේ. ආනාපානෙත් තියෙන වගේ ගොරෝසු තැනලා සියුම් වේගෙන යනවා. ඉතින් ඒ සියුම් වෙනකොට අපි එක්ක නිින්ද කියලා චෝදනා කරනවා. එහෙම නැත්නම් මොන හරි දානවා. දැන් මට පස්සේ ආයෙත් ඉතින් අලුත් වෙනවා. අලුත් වෙන්නේ කෙලස්. නිසා කයනුපසන, වයනුපසන, නිරෝධානුපසන ගැන මොකක් හරි අකල්ලන්න. අල්ලපු ඕන එක දින එකම වේව් එක. ආනපනෙත් ඔච්චරයි, සක්මනෙත් ඔච්චරයි. ඔක්කොම දෙන්නේ. ඒකට මේ යන්න දුන්නොත් ඒක අඩු වේගෙන ගිහලා යන්නේ නිවනට. ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි මොකාකරි එක දාගන්නවා. හරි පුදුම hina යනවා මේ වැඩේට කරනකොට. මම ලාලි හිතනවා ලාට hina වෙන්නේ කියලා. පිස්සු. අපිට කවදාකවත් ඕපනින් බැලන්ස් එක 0 තියාගෙන ඉන්න තේරෙන්නේ නැහැ. අපිට ඕනේ මොනවා හරි දාන්න. ඒ දාන සේරටම සංස්කාර කියලා කියනවා. ඒ සේරට පොදු වචන තමයි. ඒ කරන හැම දෙයක්ම දුකයි. ඒ කරන හැම දෙයක්ම අනිත්‍යයි. නිසා ඉවරුණාට පස්සේ තවත් වෙස් ගන්න ගන්න නැතුව එහෙම ඉන්න පුළුවන් නම් නිවන කියන්නේ ඒ තරම්ම ළඟ තියෙන එකක්. නමුත් අපිට හරි පාළුවක් දැනෙනවා. හරි කම්මැලිකමක්, තනි ගතියක්, ඒකාකාරී ගතියක්. ඉතින් ඒකට බයක් ඇති වෙනවා. ආරෙන් වාසයට ඒක සතුටක් වෙනවා. හරි ජීවන කිවරයි. දැන් ඕක තමයි නිවන කියන්නේ. ආ ඒක සතුටක් කරගන්න. පෘථග්ජනයක බයක් කරගන්නවා. එකම දේ. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ප්‍රශ්නය හුස්ම කෙරෙහි සිහිය පැවැත්වීම පිළිබඳවයි මා හුස්ම දන්නේ නාස්පුඩුවල දිගින් දිගට ඇතිවන උණුසුම් බව හෝ සිසිල් බවෙන් නොදැනීම විවිධ තර්කවලට හිතපත් වෙනවා වරහන් ඇතුලේ මේ හුස්ම සිතිවිල්ලක් නේද වැනි කරුණු නැත්නම් gedara siddhi වගේ දේවල් නමුත් ඒ හුස්ම රැල්ල ගැන අවධානය වෙනස් වන්නේ කොයිලාවටද කොයි මොහොතේද කියලා නොදැනීම සිදුවේයි. එහෙම වෙන්නේ හුස්ම රැල්ල ගැන ඇති අවධානය අඩු බව නිසාද? මම දන්න සියල්ල, ගෙව්වා වූ ජීවිතය, කරන්න තියෙන වැඩ, මෙහි මොහොතේ හමුවන හුස්ම රැල්ල තරම් ඇත්ත නොවුනද ඒ වාට හිත ලේසියෙන් ඇදී යයි. මේ අඩුපාඩුවට අවවාදයක් දෙන්න. මේකෙම තියෙන වචන. නැත්නම් මේකෙම තියෙන උපදේශ අරගත්තොත් හුස්ම පිළිබඳ තියෙන ආකල්ප ස්ථිර වෙන්න ඕන කියන එක තමයි නිත්‍ය සංඥා කියන්නේ. හුස්ම පිළිබඳ තියෙන ආකල්ප චිත්තක්ෂණය පාද වෙනස් වෙනවා. හුස්ම කියන්නේ හිතවිල්ලක්ද? මේ හුස්ම කියන්නේ උණුසුමද? හුස්ම කියන්නේ ස්පර්ශයක්ද? මේක කරලා ඇති වැඩේ මොකක්ද කියලා ඒක පිළිබඳ තියෙන ආකල්ප වෙනස් වෙන එක පිළිගන්න කැමති නම් කවදාකවත් අසතියක් එන්නේ නැහැ. කවදාකවත් අසහනයක් නැහැ. අපිට වෙලා තියෙන හැම වෙනස් වීම පිළිගන්නේ නැතුව අනිත්‍ය අඳුරගන්න උත්සාහ කරනවා. කොහෙද අනිත්‍යක් අඳුරන්නේ? ආනාපානෙ පිටුමද අපි යම් මතයක් ගත්තා නම් යම් විනිශ්චයක් ගත්තා නම් යම් ආකල්පයක් ගත්තා නම් ඒක ඊගාවානපනෙත් එක්ක නැහැ. ඊගාවානපනෙත් ඒ ආකල්ප රාශියක් නැති ආනාපානෙ පිටුමද නාම ධර්ම වල වෙනස්කම්. ඊට පස්සේ ආනාපානයත් ගොරෝසු වෙනවා, සියුම් වෙනවා, ක්ෂණික සූක්ෂම වෙනවා. ඉතින් ඒක භාවනාවට බාධාවක් කරගත්තොත්, ඒක භාවනාවට බිහිතිකාවක් කරගත්තොත් භාවනා කරන්න ගියාම ඉතින් heart attack එනවා, blood pressure නගිනවා, නුවන් අපකාර ප්‍රශ්න. ඒ නිසා මේ වාක්‍ය විතරක් හිතාගන්න ආනාපානය පිළිබඳ මේ ආකල්ප වෙනස් වීම කෙරෙහි සාදර වෙන්න කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අනිත්‍යයි. ඒක උඹේ දෝෂයක් නෙවෙයි. ඔය මදි ඇවිල්ලා තියෙනවා විශාල පරාසයක් තියෙන ඔක්කොම බාර ගන්න. ආනාපානයත් එක්කම හිත ගැටෙන්න අරින්න. බලන්න කොච්චර ඉක්මනට එක එක ආනාපානයක් පිළිබඳ නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාක පිළිබඳව ආකල්පම වල වෙනසක් වෙනවාද කියන අපිට මේ තරම් ප්‍රසිද්ධියේ අනිත්‍ය පෙන්නද්දී අපි ඒකට ප්‍රතික්‍රියා කරන්න හැටි නිත්‍ය සංඥාව දාන්නත් අනිත්‍ය පෙනීමට විරුද්ධව නඩු කියන හැටි චෝදනා පත්‍ර ඉදිරිපත් කරන්න හැටි අඬා හෝ ගන්න හැටි ඕර්ධවත් තක තීරුකම කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ අන්ධකාරය කියලා කියන්නේ මෙච්චර ලස්සන සත්‍ය පෙන්වද්දී අපි ඒකට බීජිකාවක් ඇති කරගන්නවා ඒක වළක්වන්න හදනවා කොහොමද මේ ආනාපාන පිළිබඳ ආකල්ප නිත්‍ය කරන්නේ කොහොමද ආනාපාන එක දිගටම නොපෙනී දිගට පවත්න්නේ ඉතින් කියන්නේ අපි මේ අනිත්‍ය දේ තුළ නිත්‍ය සංඥාව ඇති කරන්න හදනවා ඒ බුදුරජාණන්සේ කියනවා අනිත්‍ය සංඥාව පිළිබඳ හැඟීමක් නැතුව භාවනා කරලා කල්ප ගණන් භාවනා කරා භාවනාවේ හැම දියුණුවක්ම යාට අභියෝගයක් වෙනවා හැම දියුණුවටම මෙයා විරුද්ධ වෙනවා ඉතින් ඒක හරි වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා මේ භාවනාවම අනිත්‍ය සංඥාවෙන් කෙරුවොත්. ඒක ලෑස්තිලා යනවා කියලා තමයි අපේ ලොකු සාන්ති මෙනෙහි කරන්නේ කියලා තියෙන වචනේ. වෙනස් වීමට ලෑස්තිලා බලන්න. මොකටද ආතතියක් ගන්න? මොකටද එතකොට අපි බීතිකාවටපත් වෙන්නේ? ඉතින් මේ ලස්සන වෙන්නේ මේ අනිත්‍යනේ. එයාන බලන තාන බලන තෙන්නේ වෙනස් නේ. ඒකත් අනිත්‍යනේ. ඒකට තේරෙයි තමයි මෙතෙක් කලබ කොච්චරක් මේකට දල දඬුනාද? කොච්චර බීතිකාවක් ඇති කරාද. ඉතින් මේ බීතිකාවත් එක්කම බයක්, චකිතයක්, අසහනයක්, ආතතියක් එනවා. ඉතින් ආතතිය කවුරුත් දෙන එකක් නෙමෙයි. තියෙන එක තියෙන එක වශයෙන් වටහා ගන්න නැහැ. එහෙම නැත්නම් බුදුබණ ඇහිලා නැහැ. එහෙම නැත්නම් මේ කියන නිත්‍ය සංඥාව ඇති කිරීමේ අපේ සහජ ගතිය. ඉතින් මේක තමයි මේ අම්මලා තාත්තලා දරුවන්ට දෙන්නේ. මේ දරුවා විනාසයි. උටයි අපායට යන්න ඕනේ නැහැ. මේකම අපායක් වෙනවා. ආණ්ඩුවෙන් දෙන්න හදන්නේ toy නිත්‍ය සංඥාව. ආර්ථික විශේෂඥයෙක් දෙන්න හදන්නේ නිත්‍ය සංඥාව. ඉතින් ඊට පස්සේ ඌ නිත්‍ය සංඥාව අල්ලන්න ගියාටනේ ඌ මතියෙන් අල්ලන්න ගියට එහෙම නෑනේ ලෝකෙ වෙනස් වෙනවනේ. බුදුජානක රාහුල කුමාරට දුන්නේ අනිත්‍ය සංඥාව. ඉවරයි. එතන ඉවරයි. අසහන ඉවරයි. නෝද බාර ගන්න පුළුවන්. මොකද ඒකෙන් කියන්නේ අපි හිත හිතුව දෙ වෙන්නේ නෑ. අනිත්‍යයි. ආකල්ප වෙනස් වෙනවා. නාම ධර්මයි. රූප ධර්මෙත් වෙනස් වෙන්නේ හරිනේ. එනිසා මේ වාක්‍ය විතරක් මම කියනවා නැවත සලකා බලලා භාවනාව කරන්න. ඒ ඒක මට උදව් වෙනවා. ඒ වචන ටිකම ඉදිරිපත් කිරීමම ඒකේ නඩ තේරුම් ගන්න. අනික් කටියට සමානලට ඒක තේරෙන්නේ නැති වෙන පුළුවන් කාටවත් මම කියන්නේ. භාවනාවට ඉඳ ගන්නකොට අනිච්ච සංඥාවෙන් වාඩි වෙන්නේ අල්ලගත් ආනපනේ නොපෙනීම තමයි භාවනාව කියන්නේ. බලන්න ගිය ආනපන සක්මන නොදෙනී යම නැත්නම් අනායාසයෙන් වීම තමයි භාවනාව කියන්නේ. ඒකට චෝදනා කරන්න එපා. දැස්සිලා යන්න. ගරු ස්වාමීන් වහන්ස ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව පිළිබඳව ආනාපාන සති භාවනාව පිළිබඳ කොටස ආනාපාන සති භාවනාව කරමි හුස්ම ගැන දැන් කිසිම සටහනක් නැත සම්පූර්ණ භාවනා කාලයම නිදිත් නැති නින්දක සිටිමි නින්දක වගේ සිටි බව සුළු තිගැස්මකින් දැනගනි මේ තිගැසීම බොහෝ විට සිදුවන්නේ ශරීරයේ බැලන්ස් එක නැතිවීමෙන් බව සමහර විටක වැටහි. වරහන් ඇතුළේ තියෙනවා මේ තිගැස්වීම කරදරයකි. තිගැස්වීම සමග සිතුවිල්ලකින් එළියට ආ බවක් සමහර විට දැනගනි. සිතුවිල්ල ගැන කිසිම සටහනක් නැත. මෙය භාවනා පය තුළ කිහිප විටක් සිදුවේ. වාර ගණන මතක නැත. තිගැස්වීම ගැන මතකයක් ඇත. මේ කලක සිට සිදුවේ. නිදි වගේ කාලය වැඩි වී ඇත. මා නිදාගෙන සිටියේද කියා සිටේ. මා නිදිද නැතිනම් භාවනාවේද කියා හරියටම හඳුනාගන්නේ කෙසේද? මේන් ජීවිතයට කුමක් වෙන දේද? මේ තාක්කල් ඇති වූ භාවනා දියුණුවේදී ජීවිතයට ගෙන දුන් යහපත හොඳින් දුටුවෙමි. එහෙත් මේ අවස්ථාව ගැන වැටහීමක් නැත. තෙරුවන් සරණයි. වාක්‍ය දෙකක් තියෙනවා. එකක් තියෙනවා මම ටිගැස්මට බයයි. ටිගැස්මට බයක් තියෙනවා. දැන් ටිගැස්ම වැරදි කියන පදනමේ දීලා තියෙනවා. නමුත් එකත් තිගැස්මට කැමති නෑ. අනිත් එක තිගැස්ම තමයි නිතරම මතක තියෙන්නේ. ඒ නිසා අපි අකමැති දෙයට බොහොම කැමැත්තක් තියෙන හැමදාම. අපිට බය වෙන දෙයට කැමැති. මොකද බුදුරජාණන් ආනන්ද සප්පයි සූත්‍රයේදී මතක් කරනවා. තිගැස්සුන්නේ නැතුව දන්නේ කොහොමද ඉස්සල තිගැස්කාව මේ හිතවිලි නැති බව. ඉස්සර සංඥා නැති බව දන්නේ සංඥාවක් ආවට පස්සේ තමයි. සංඥා නැති වෙලාවේ සංඥා නැති බව දැනගන්න හිතක බෑ. ඒකට වෙන්නේ තිගැස්සනවා. ඊට පස්සේ අපි තිගැස්සීමට තියෙන බය නැති කරා නම් අපිට තියෙනවා මේ සංඥා නැතිකම සහ සංඥා ඇතිකම සාපේක්ෂයි. සංඥා ඇති වෙලාවේ තමයි සංඥා නැතිකම දැනගන්න පුළුවන්. ඉතින් ඒකට බය වුණොත් අර කල්පනාව යහ කල්පනාව වෙන්නේ නැහැ. ඒක නිසා තිගැස්ම කාපු ගමන් හිතන්න කියනවා. දැන් මම ඉන්නේ සංඥාවක. ඒ බව දන්නේ මොකද මං ඉඳලා තියෙන සංඥාවක නෙමෙයි. එහෙමනම් මේ ඇති වෙච්ච තිගැස්ම ඇති වෙන්න වෙච්චි බැලන්ස් එක නැතිකම හරි සද්ද හරි වේදනාව ගැන භාවනා කරන්න කලබල වෙන්නේ නැහැ. ඒකෝට ඒක ආය නැතිලා ආය යනවා. සංඥාව නැති තැනට ඔහම යනකොට හිතන්න කවදා හරි තැනක් ආවොත් සංඥාව නැති තැනට අවදි වෙන්න පුළුවන් කියලා. දැන් තියෙන අපිට සංඥාවට දැන් අවදි වෙන්න බෑ. ඒක අපිට බීතිකාවක්. අපිට ඒක නිකන් කරකොල ඇතරියා වගේ. ඒක අපිට මේ අපි මෙතෙක් කල් හම්බ කරපු ලාභ සත්කාර සම්මාන දිලෝක සියල්ලකම තියෙන පුස් බව පෙන්නනවා. නමුත් ඒකට අවදි වුණොත් බුදුරජාණන් කියන්නේ නසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ එවං සමේතස්ස විභූති රූපං සංඥානි දානානි පపంచ සංඛා. ඔබට තේරෙයි මේ වෙලාවේ ඔබ ඉන්නේ සාමාන්‍ය දවසේ සංඥාවක් නෙවෙයි. නසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ අසඤ්ඤතලයකට ගිහිල්ලත් නෙවෙයි. නෑ විභූත සංඥා සංඥාවක් නැත්තෙමත් නෑ. මොකද්ද සංඥාවක් තියෙනවා මැරෙලා නැහැ බවට. මොකද්ද සංඥාවක් තියෙනවා මට නිින්ද කියලා නැති බවට. මොකද්ද සංඥාවක් තියෙනවා මට සතිය තියෙන බවට. අන්න එතෙන් එනකොට රූපයගේ කෝලම් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ආනන්ද හඳුර කියනවා මේකට සංඥාව කියලා මම කියනවා කියලා බුදුහාමුදුරු කියනවා. ඊක ගන්න බෑ සංඥාව තීන දන්තක සාපේක්ෂව නැතුව. ඒ නිසා හිතට යන්න අරින්න මොනවක් කරන්න නැත්නම් ආයේ මොනවාර එනකොටම ඇහැට කුණ වැටෙනවා වගේ කැවෙනවා. එතකොට තමයි කැවෙන්නේ ඉස්සලා තියෙන තියෙන්නේ තර්කයෙන් අල්ලනවා සංඥාව නැත්නම්. ඊට පස්සේ කියනවා භාවනා කරන්න මේ සංඥාව නැත්නම් මම කවදාද අවදි වෙනවයි කියලා. ඒක තමයි බුදු වෙනවයි කියන්නේ. ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ සංඥාව නැත්නම් ප්‍රයෝගෙන් අල්ලලා දීලා. ඒකට බයයි තියෙන්නේ. මාට ඇවිල්ලා බය කරනවා. මාකට කියනවා කමන්නේ. ඔබට පුළුවන් තරම් බය ඇති කරවම සද්ධාහයෙන් ඉන්නවා. මම සීලෙන් ඉන්නවා. මම සතියෙන් ගිහිලා සංඥාවන දෙන්න අවදි වෙලා ඒ ප්‍රබුද්ධකම ඒ තමයි බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රබුද්ධකම. බුදුඥානන්ත කියනවා යේ පබුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. යේ සම්දිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතා සති. එයා හිතන්නේ යන්නේ බුදු බුදුහාමුදුර අදහගෙන. කිසිම සංඥාවක් නැහැ. ඒකට බය වෙන්නෙත් නැහැ, මිරිකෙන්නෙත් නැහැ, පැකිලෙන්නෙත් නැහැ. මට රද්දාව තියෙනවානේ. මට සීලය තියෙනවානේ. මට සතිය තියෙනවානේ කිව්වට පස්සේ මුළු ලෝකෙම අයිති හම්බ වෙනවා අපිට. කොන කයියක් නෙමෙයි හම්බ වෙන්නේ. එතකොට ආංශික දැනුමක් නෙමෙයි අපිට ළඟ තියෙන්නේ. දස දිශාවට පැතිරෙන දැනුමක් වෙනවා. මේ මොකුත් නැහැ. මම දන්නේ මෙහෙ පුහුණු ටික වෙන්නේ මට එන ගහච්ච රෝප් පිටටි වගේ. ලේ නෑ එක එකවත් පින්පාරක් නෑ මූණේ. ඉතින් කොහොමද මම මේවට උත්තර දෙන්නේ? පව් කියලා හිතට මද්දානේ කරන අපරාධය. නෑ ප්‍රායෝගික නෙමෙයි මේක අතාර්කික දෙයක්. මේක හැමෝටම කරන්න බෑ. මම දන්නවා හතරම. හැබැයි මිනිහෙකුට බෑ නම් වෙන කරන්න මිනිහෙකුත් නෑ ඔගේ. බෑ කියන එකට බෑ. බෑ කියලා, පැරිය මලේ බෑ කියලා, පැරිය මලේ බෑ බෑ බෑ බෑ. මම ඒගොල්ලොත් එක්ක කතා කරන්නෙම නෑ. මේ මම දන්නවා මම හිතරට වැඩි ප්‍රතිශතයකට මේකට ලෑස්ති. ඌ ඌ සෙල්ලක්කාරයි. උන් එක විතරයි මම ඒ ගමන තියෙන්නේ. අනේ කොහොම ලක්ෂ කෝටි ගණන් ජනතාව විදියට මගේ ඇඟේ හැප්පෙන්නේ නැහැ. මගේ මගේ දිගුණුත් මට නැහැ, හරහිනුත් මට නැහැ. උඹලා කොහොමඩක්වත් උඹලා කැමති මොනවා හරි කුණු කන්දලේ. ආයෙත් කාපල්ලා. උන්න උන්න වෙනම සින්දුවක් කියනවා මම. උන්න කියනවා මට ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ආයි තිබ්බ දෙක මමට මොකද? ඒගොල්ලෝ මයි ළඟට ඇවිල්ලා කියනවා. අන්නමානිතර ලස්සනට කියන්නේ නැහැ. ඉඳ හරින්න මට දකින්න මගේ නම කරා සාදු සාදු ඒකත් ජයසිරි මංගලම් බදකව මට මොකෝ මගේ අම්මා ඒක කිව්වත් මට මගේ හතුරා ඒක කිව්වත් එයා ඉල්ලගෙන කන දෙන්නේ බුදුරජාණන් කියන්නේ අවදි බෑ ඉන්නේ දැක දැක ඉන්න එපා හිණයක් තගෙන බව දන්න අවදි බෑ අවදි වෙච්ච ගමන් අපි ආර්ය ලෝකෙට දොර හැරෙනවා ඉතින් මේ බය තියෙන්නේ ආර්ය ලෝකෙට තියෙන බයනේ බුදුරජාණන්සේ නමුත් හීනෙට ගෙනින ආය පණ දෙනවා. ආය හිඳ ගෙනින ආය හිඳ පණනවා. නැන්ද කියනවා ඔබ හීනයක් නෙමෙයි. හිතේ තියෙන බය. හිතේ තියෙන ලීන භාවයක්. ඒක ටික ටික අරින්න පුළුවන්. ඒක තමයි භාවනාදී බහුලීගත කරන වෙලාවදී වෙන්නේ ඒක. ආශේවන ප්‍රත්‍යඥය කතා කරන්නේ. යම්නම් ඇසුරු කරන වෙලාව. භාවනා කරන්නයි මම කියන්නේ ඕකට මේ ඉඳ දෙන්න. ඊගාසරේ තවත් සැරයක් එන්න දෙන්න. ලෑස්ති. ඇස්තිලා යන්න. ඊට පස්සේ බහුලීගත වුණාට පස්සේ තේරෙනවා මේකට යනකොට මම යටින්න බෑ. මේකට යනකොට මාන්නෙට ඉන්න බෑ. මේකට යනකොට තෘෂ්ණාවට ඉන්න බෑ. මේකට යනකොට ධම්මයේ කවුද මේ ගමරාල දිව්‍ය ලෝක පළවෙනි දවසේ ගිහිල්ලා ආපු දවසේ කරදරයක් නැතුව ගියානේ. දෙවෙනි දවසේ වයිෆ්ට කිව්වනේ. ඉවතනේ. මේ කාටවත් කියන්න බෑ. දෙන්නේ කට්ටක් දාගෙන පීනන්න බෑ. මෙතෙන් දෙන්නේ කියන්න බෑ. ඉතින් ඒකට තමයි තනි වෙනකොට බුදු වෙනවයි කියලා. ඒක දන්නේ නැතුව මේක මේ ඔක්කොටම හිනම් තේරෙන්න එපාය. මේ කාටවත් තේරෙන්නේ නැත්නම් මොකද කියන්නේ? ඒ නැති තේරෙන කට්ටියත් එක්ක ඉන්න ප්‍රශ්නයක් නැහැ. යායට දකින්න අයිඩ අරින්න ඒගොල්ලෝ ගියේ. ගැටෙන්න එපා. මේක පුළුවන්. මේක මේ වයසට අවුරුදු 2600ට පිරුණු වෙන්නේ නැහැ. ඉන්දියාව හොයාගත්ත එක ලංකාවට අදාළත් නැහැ. නෑ එහෙම කියන්නත් බෑ. ඕනම තැනක තියෙනවා අපිට ඕන නැත්නම් අපි දන්න කට්ටියත් එක්ක දන්න දැනුමත් එක්ක ඉන්නවා. බුදුන් එක යන්න ඕන නම් ඒක පොඩ්ඩක් කතා කරන හැමදාටම නෙවෙයි. චිත්තක්ෂණයකට. අතෑරියාට පස්සේ ආඩ දෙනවා මේ ලෝකේ තියෙනවා මේ ලෝකේ තියෙනවා උඹට කැමැති වෙලාවක. බබාලා සෙල්ලම් කරනවා බබාලා ගෙදෙට්ට ගිහිල්ලා අම්මලා තාත්තා බබාලාගේ භාෂාවෙන් කතා කරනවා. අනික් වෙලාවට අම්මලා තාත්තා භාෂාවෙන් කතා කරනවා. අපි හිතන වෙලට ප්‍රතිශතයක් ඒ ආර්ය භූමියේ ජීවත් වෙනවා. මෙතෙන් ගියාට පස්සේ පේනවා මේක මේ ළමා නාඩගම. මේ ළමා නාඩගම ඉන්නකොට අපි මේ විදිහට ගත කරාට මේ ආස්වාසි වල ආස්වාසයට යන්නේ ඔතෙන් ගිහිල්ලම නෑන්නේ. භාවනා කරලා ගන්න ගන්න මේ නෝක. ප්‍රසවාසි ඉවරෙන්නේ කොහොමඩක්වත් තේරෙන්නේ නැත්නම් එකට ගිහිල්ලා නේ. මුටි ඒකට ලැස්සල යනවා. ඉතින් මට ආනපන්නේ නැති උනායි කියලා අඬන්න පටන් අරගත්තොත්, නිින්ද ගියයි කියලා අඬන්න පටන් අරගත්තොත්, අයියෝ කියලා කන පිටින් ගන්න පටන් ගත්තා. ඉතින් අර පිළිත් නූලක් ගැට ගාලා සබ්බපාපත කරනම් කුසල සූපසම්පත සචිත්ත පරියෝදපතන් ඒතම් බුද්ධානුසාසන කියලා ආයේ මම ඇති කරලා දෙනවා. වෙල්ඩින් කරලා හදලා දෙනවා. ඕක තමයි සයිකියාට්‍රි කියන්නේ. අර නැති වෙච්ච මමයා ආයේ උඩ ගහලා දෙනවා. උඩ ආයේ මාන්නයක් ඇති කරලා දෙනවා. උඩ ආයේ තණ්හාවක් ඇති කරලා දෙනවා. ඉතින් මාක් එප්ස්ටයින් කියනවා psychotherapy without the self කියලා. නෑ එහෙම ගන්නෑ. අතින් ගාඩවල කියනවා ඔතන බුදුහාමුදුරුවෝ ඉන්නේ. ඔතන සද්ධර්මයේ තියෙන්නේ පොඩ්ඩක්. බොනක තේරෙන්නේ නැත්නම් යනකොට අවදි වෙන්න බලපන්. සාප කරන්න එපා ඒකට. මේකේ ඒ ලස්සන ලියවිලා තියෙනවා මේ අනජසප්පයි සූත්‍රය ඊට පස්සේ ඔය මොගරාජ සූත්‍රය කියනවා උඹේ ශූන්‍යතාවයට ගියොත් මායාව උඹ මායාවට උඹව පේන්නේ නැතු වෙනවා කියලා. ඔබට ඉතින් යන්න පුළුවන් නම් මච්චු රාජාන පස්සති. උඹ පේන තෙක් විදියට ආපු ගමන් යමෙක් වෙච්ච ගමන් මායාවට පේනවා. ඒකට මාර රාජ දාන්නේ. ඔබ මොනවත් නැත්නම් යන්න පුළුවන්. මායාවට බෑ අපිට සැලසුම් හදන්න එතකොට. එතකොට අපිට අපි මාර එතකොට කියනවා මාර ප්‍රමෝහණම් කියලා. මාරයා මත් වෙනවා එතකොට. අපි මේ මම ආයේ නැති තෘෂ්ණාව නැති මේ මාන්නේ නැති ඒ අතාර්කික භූමියට යනකොට මහරය දන්නව ඉන්න හරියක් කැමති මේ පැත්තේ ඉන්න මෙයා පිස්සෙක් වගේ frog jump into the old pond කිව්වගේ පප් ගාලා බැන්නාම මහරය කරකවල අතහැරියලු හොයාගන්න බැරිලු මොකද උනේ කියලා ඉතින් බුදුන් කියන්නේ මනුස්ස ජීවිතේ එහෙම යන්න පුළුවන් ඒකට බය වෙන්න එපා නිින්ද කියන්න එපා ඒකට වැරදුණයි කියන්න එපා ඒකට. සතිය නැතිවීමක් කියන්න එපා. එතින් ක්‍රමිකව බහ ගන්න බලන්න. ගිහිල්ලා අකරතැබ්බේ පුරුදු කරලා අකරතැබ්බේ පුරු කරලා ඒකට අවදි වෙන්න. ඉතින් අනේකන අවදි වෙච්ච නැක අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. අවදි වෙච්ච නැක ක්වොන්ටම් ලීප් එකක් පනිනවා. එතින් කියලා බය වෙලා ඉන්නේ එකන ආපහු හයියෙන් මේ පොළව අල්ල ගන්නවා. මේ භාවනා ලෝකේ අපි වගේ ඒ යහකට මට පැන පැන ඉන්නවා. නමුත් කර්ම ගෙවිච්ච වෙලාවක ධර්මේ මෝරණ වෙලාවක යහපැතර පයින්. ඒ ප්‍රශ්න තියෙන තව කොටසක් මන් භාවනාව පිළිබඳව සක්මන් භාවනාවේදී පය සිදුවන ක්‍රියාවලිය කොටස් වශයෙන් පෙනේ. මෙහිදී සෙමෙන් පය තබා කොටස් වශයෙන් පෙනෙන අවස්ථාව සිටිය හැක්කේ ටික වෙලාවක් පමණි. සෑම දෙයක්ම බොද වී යන්නක් මෙන් පෙනේ. කැරකිල්ලක් වගේ දැනේ. මෙහිදී නැවත තබනවා තබනවා සිතා පමණක් পায় තැබීම බැලුව විට නැවත යන தത്വයට පැමිණේ. මේ මාගේ සක්මන් භාවනාවේ වැරැද්දක්ද? ඒ කෙනාට කියන්න පුළුවන්ද? යර තෝන්තු වෙලා වගේ බොඳ වෙලා යන එකද භාවනාවේ දියුණු අවස්ථාව. නැත්නම් මේ වම මේ දකුණ මේ මුල මේ මැද මැදක වශයෙන් වෙන් වෙලා පේන එකද වඩා හොඳ කියලා Tamange මත මතාන්තර කරන කෝකද හොඳ මේ தত্ত্ব දෙකෙන් කියලා අදහස් දෙන්න පුළුවන් නම් මම කැමති විග්‍රහ කරන්න නැත්නම් කියන්න අමාරුයි. ඊගෙනගේ මතිය දැනගන්න ඕනේ මට. කැමතිද මේ ප්‍රශ්න දීපු එක්කන තමන්ගේ අගේ අගේ කිරීමේ පිළිවෙල මට පොඩ්ඩක් කියන්න. එතකොට මට පුළුවන් සම්බන්ධ වෙන්න සාකච්ඡාවට. එහෙම නැත්නම් අපි නඩුව විශ් කරලා යනවා ඊගාව නඩුවට. ඊගාව දැසේ කියන්න මේ මේ ලියපු එකනා මේ කොලේම අරගෙන කියන්න මේ විදිහට තෝන්තු වෙලා මොනවා වුණාද දන්නේ නැති එකද භාවනා ජීවනෝ කියන්නේ. නැත්නම් නැවත වම දකුණ වශයෙන් ආය අරමුණු ප්‍රසිද්ධව පේන්න පැමිණෙන එකද Taman අගය කරන්න කියන එක අවශ්‍ය වෙනවා. ඉදිරි උපදේශයක් පිළිබඳව සාකච්ඡාවක් ඉදිරියට යන්න. නැතු යන්න අමාරු. ගරු ස්වාමීන් වහන්ස ඊයේ අසන ලද ප්‍රශ්නයටම තවත් වැඩිපුර දැන ගැනීම පිණිස මෙම ප්‍රශ්නය අසමි. ඊයේ ඔබ වහන්සේගේ උපදෙස් මත සිතුවිලි හෝ ස්පර්ශ කිසිවක් නැති නිහඬ තැන මා යා යුතු තැන වශයෙන් සිතා භාවනාව කරගෙන ගියෙමි. එතනට පැමිණීම ඉවත් හෝ නැවත පැමිණීම පෙරට වඩා බොහොම පහසුවෙන් කළ හැකි බව වැටහුණි. පරයන්කෙහි පිටතදීද සුළු වශයෙන් එම තැනටම යා හැකිය. මගේ ප්‍රශ්නය මෙයයි. බොහෝ තැන්වලදී අසා ඇති පරිදි නිවන අවබෝධ වීමට අනිත්‍ය දුක්ඛ ලක්ෂණ අවබෝධ කරගත යුතුයි. නමුත් මට සිතුවිලි කිසිවක් නොමැති අවස්ථාවේ පවා අනිත්‍ය ලක්ෂණය ගැන ඊතරම් වැටහීමක් නොලැබේ. නිහඬ බව අත්දකින්නේ සිතුවිලි වලින් නොව විනත් අවබෝධකින් යයි සිතමි. නමුත් අනිත්‍ය ලක්ෂණයක් ඒ තුල දැකගත හැකි වන්නේ සිතුවිල්ලක් පැමිණීමෙන්ම පමණි. ඒ මගේ පෙර දැනුම අනුව මා ඉන්ටර්ප්‍රිට් කරන අනිත්‍ය ලක්ෂණයක් පමණක් වන අතර එය පූර්ණ අවබෝධයක් නොවේ. ඔබ වහන්සේගේ ධර්මදේශනා 10ක් 12කට සවන් දීම හා රිට්‍රීට් වලට පැමිණීම හැර වෙනත් කිසිම ධර්මයක් ගැන දැනීමක් මා තුළ නැමැති බැවින් කරුණාකර මෙම අවස්ථාව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. වරහන් ඇතුලේ මගේ ප්‍රශ්නය નિවර්දිව වචනයට නැගුණාදැයි නොදැනිමි. ත්වන් සරණයි. ඔය ඒකෙම තියෙන වචන ගත්තොත් මේ මම මෙතෙන්ද යනවා. නමුත් යන අතරමැද අනිච්චානුපසන, දුක්ඛානුපසන, අනාත්මානුපසන වශයෙන් මගෙන් වෙලා නැහැ. එහෙම නැත්නම් මම මේ අනිත්‍ය දුක අනාත්මයෙන් තොරව මෙතෙන්ට යෑම මටම මගේ මේක පිළිබඳව සැකයක් කියන එකයි මට තේරෙන්නේ. ඒ එහෙමනම් මේ අනිත්‍ය අපි වටහා ගන්න පොතේ පතේ දැනෙමින් සුතමේ ඥානින්ද, චින්තාමේ ඥානෙන් නැත්නම් මේ අපි මේ තියනවා කියපු දේ. දැන් නැති බවට පත් වෙලා තිනවා ඒ තමයි අනිත්‍ය කියන්නේ. ඒ වැටහීම. ඉතින් මේක වටහා ගන්න කැමති නැතිකම නැත්නම් මෙච්චර සත්‍යයේදී වටහා ගන්න කැමති නැතිකම තමයි දුක කියන්නේ. අපි දන්න දෙයට අදිනවා. දන්නේ දු තුල තියෙන සදා දුක. අතන හැප්පෙන්න දෙයක් නැහැ. ඒක අපි කැමති නැහැ. මේක කැමති ඒක තමයි අනිත් දුක ගැන චෝන නොදන්න තැන ගියාට පස්සේ කරවන්නේක් නැහැ, කෙරුමක් නැහැ, ආණ්ඩු මට්ටු කිරීමක් නැහැ. සියල්ලම හේතුඵල ධර්මයේ තියෙන එක තමයි අනාත්මය. කියන්නේ අපි අර කරන්න පුළුවන් මට අත ගන්න පුළුවන් ශේෂයට ආපහු වෙනවා. මම කෙරුමා කරන්නේ. ඒ ටික තමයි තියෙන්නේ. ඒ ටික ඒ විදිහට අර්ථකථනය දෙන්න පුළුවන් නම් අර්ථකථනය නුදුන්නත් ඔක දිගට කරගෙන යනකොට වෙන්නේ ඒ ටික තමයි. එක එකනා කියනවා දැන් ඔයා උදෙන්ද ගියාට මගෙන් ටිකට් එක ගත්තේ නැහැ මගේ ටිකට් එක ගත්තා. ඔය ටිකට් දෙන එක එක්කත් භාවනා කරපෙවුන් නෙවෙයි. මේ පොත් ලියන ඒ භාවනා කරන ඔය ජීල තියෙන එක්කෙනෙක්වත් කට්ටිය නෙවෙයි. ඒ නිසා මේ මිනිසු කියන්නේ හරි කියලා අපි කොහොමද කියන්නේ? ඒ නිසා කියනවා පොත් දැනුම ටොන් එකට වැඩිය අත්දැකීමක් අවුන්සයක් වටිනවා කියනවා. Tamange අත්දැකීම නමුත් අපි අර ටොන් එකට සලකනවා මේ අවුන්සෙට වැඩිය. මොකද අරක හිමිකම් ඇවිත්ලා තියෙනවානේ. මේක හිමිකම් ඇවිත්ලා නැහැ. රොයල්ටි ටිකක් ගන්න බෑ, පේටන්ට් රෙකෝඩ් කරන්න බෑ මේකේ. ඒ නිසා අර පොතේ මේ දැනුම මේ න්‍යාය මේ මේ සමීකරණ අරගෙන මුලදී වෝනේ ඇත්තටම. ඇවිදින්න ඉගෙන ගන්නකම් කොල්ලට දඬු වැට ඕනේ. එලිලා නැගිටින් නැගිටට පස්සේ මොන දඬු වැටද? එතෙන් යනකම් තියෙන දඬු වැට ඊට පස්සේ තොටලි වැටෙන් පයින්න පුතා ඉතිරි වැටවල ටිකක් පයින්නවා. ඊට පස්සේ කොටු ගහන්න ගියට හරියන්නේ නැහැ. ඒ වෙලාවේදී දඬු වැට දෙන්න. ඊට පස්සේ ඔය පැනලා ගියාට පස්සේ ආර තියෙනවා. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්නවා කියන එකෙන් තොරව ශූන්‍යතාවයට යන්න බෑ කියලා බුදුහාමුදුරු කිරිම දැනක් කියලා නෑ. මොකද ශූන්‍යතාවය කියන්නේ වටහා ගත්තත් නැතත් තියෙන එකක්. ඒ ශුන්‍යතාවේ භාවනා හම්බෙන එක නෙමෙයි මේක තියෙන දේ. ඒකට ඇස්සරන එක විතරයි වෙන්නේ. ඉතින් ඒක ඇස්සරනට පස්සෙත් පුළුවන් ඕන අනිත්‍ය දක් අනාත්ම වටා ගන්න. වටාගත්තා පස්සේ මේක වෙන්න පුළුවන්. මේ දෙක අතර කිසිම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් නැහැ. කාටවත් කියන්න බෑ මේකට එන්න නැතුව අතෙන් යන්න බෑ කියලා. කාටවත් කියන්න බෑ මේකට යන්න නැතුව මෙයන් ඕනේ කියලා. එහෙම න්‍යාය හදන්න බෑ. ඒ නිසා දල උපදේශයක් වශයෙන් කියන්න පුළුවන් යන පාර හරි. අද්දකීම් අධිකම තියෙන්නේ. විශ්වාසයෙන් මේක නැවත නැවත කරන්න. එතකොට බුදුන් සත්‍ය බව, ධර්මයේ සත්‍ය බව, තමන්ගේ අත්දැකීම සත්‍ය බව බොහෝ වාරයක් කරනකොට ඉබේම වැටෙනවා. ඒක කාගවත් අධිකාරී ශක්තියක නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස අපි විපස්සනා භාවනාවේදී පුරුදු ඇත්තේ භාවනාව කරගෙන යන විට අත් දකින්න දේ වරහන් ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලෙස අවබෝධ කර ගැනීමයි. එහෙත් සමහර තැන්වලදී මේ එක් එක් දේ බැලිය යුතු බවට සඳහන් වෙන අවස්ථා ඇත. උදාහරණයක් ලෙස සීල සූත්‍රයේ දැක්වෙන පංච උපාදානස්කන්ධයේ 11 ආකාරයට බැලිය යුතු බවට සඳහන් වෙන තැන් ඇත. මෙම මෙම අවබෝධ කිරීමත් බැලීමත් පිළිබඳව ඔබ වහන්සේගේ අදහස පහදා දෙන්න. පෙරවන් සරණයි. ඒ වගේ දෙන්න බුදුරජාණන්සේ දේශනා විලාස අනුව චරිත ලක්ෂණ අනුව පෙන්ලා දෙනවා පංචස්කන්ධය කියනකොට රූපාකාරයේ කායි නාමාකාර හතරයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. රාහුල පුංචි කුමාරයාට කතා කරන කිව්වා ච ධාතුරෝ යම් පුරිසෝ. රාහුලය පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් විතරයි. පඨ ව්‍යාපෝ තේජෝ වායෝ විඥාන ආකාශ. ඒකට නාම ධර්ම ඔක්කොම විඥාණයට දාලා අනික රූප ධර්ම පහකට කඩලා පෙන්නනවා. ඉතින් ඒ රාහුල කුමාරට ගැලපෙන්නේ මේ ක්‍රමයේ. රූප වේදනා සංඥා සංකාර සංක විඥාන කියන එක ගැලපෙන්නේ මොකද එයාට අවබෝධය වැඩි වෙන කෙනේ රූප පිළිබඳව යාර කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන ආකාශ මුළු රූප ඔක්කොම විඥාණයට දාලා අනෙක් මේ රූප කියන එක පහකට කඩලා පෙන්නනවා ඉතින් ওই දෙක දෙන්නේකට කියපු දෙකක් සිස්ටම් එක වශයෙන් දැනගත්තට ප්‍රශ්නයක් නැහැ දැන් අපි කිව්වොත් එහෙම වාහන જાති දෙකක් තියෙනවා එකකට පෙට්‍රල් දාන්නේ එකකට ඩීසල් දාන්නේ දෙකම දාලා දුවපන් කියලා කලවම් කළා දැම්මොත් මොකද වෙන්නේ? ඒ මාදි යන්නේ නැත්නම් මේ ෂෙඩ් එකේ තියෙන පෙට්‍රල් විතරයි නිසා මම ඩීසල් වාහනේ ගියා කරන්න දෙයක් නැහැ ගැහුවයි කිව්වට. ඒකේ ඉතින් ගහන්න ඉස්සලා දැනගත්තේ නැත්නම් මුළු එන්ජින් එකම ඩීකාබනයිස් කරන්න වෙනවා. ඒ නිසා එක එකනා එක එකනා එහෙම කියනවා මේ පොඩි පොඩි ට්‍රැක් අල්ලගත්ත කට්ටිය. මුළු එකම ඇල්ලුවොත් බුදුරජාණන්සේ කියන්නේ ඒ තන පැනේ හැටියට දේශනා විලාස හැටියට මේක විස්තර කරනවා. ඒක සුත්තමේ වශයෙන් පැටලෙන්නේ නැහැ. ඒක වෙන් කරලා අඳුරගන්න කෙනා තමයි චින්තාමය ඥාන තියෙනවා කියලා කියන්නේ වර්ණාව ශෝෂණයක් තියෙනවා තමයි වැලයන් හැටියට මැස ගහගෙන යන්න. පැහැදිලි පැත්ත නෑ අරකක් දැනගන්න ඕනේ මේකක් දැනගන්න ඕනේ කියලා කියන්නේ. ඒ වෙළඳ පොලේ තියෙන වෙළඳ ප්‍රචාරය. එහෙනම් සෝපාකලා, පටාචාරලා කොහොම මේ සුපබුද්ධ කුටිල කොහොම ආවෝද කරන්නේ? ඒගොල්ලෝ පාඩම් පන්ති වලට ගියේ නෑ. හරි වාඩි වෙලා වන්දිල් ගන්න নমස්කාරය කියන්නේ සුදු රෙද්දක් අඳගෙන එන්න. ඌව කී කිය හිටියනම් එහෙම පුළුවන් හොඳ සුබ බුද්ධ කුටිට බණහන්න. පට අඟුලි මාඩි කරන නවතිව වන්සිල් ගනුව දෙයි ලස්සනට වැඩි වෙන. මේ කඩුවක් කරන පිටිපස්සෙන් යන එක. හොඳ හොඳ උපාද මත වාඩි වෙන්නකෝ එන පන්සිල් ගන්න নমස්කාරය කියනෝ කියවන්න කොහොමද? ඒ පන්සිල් ගන්න নমස්කාරය කියන එක නරක වැඩක් නෙමෙයි. අඟුලිමාට ඕගිලා හරිනවා. දැන් පටාචාර වගේ ඇතුළට එනකොට පොඩ්ඩක් පස්සපැත්ත වහගෙන එන්න කියලා කිව්වා. පස්සත් එකයි ඉතරත් එකයි යම්මන්ඩි ආවා. ඊට පස්සේ කනංගේ 100 ලෝපන් කිව්වා. පස්සේ ඉතර වැහිලා තිබුණාට 100 ලවන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අර මූල ධර්මයක් දැනගත්ත එක්කන ඒකම හුවා දක්වන්න අනිත්‍යවට කතා කරලා බුදුරජාණන්ගේ ත්‍රිපිටකය කියවපු කෙනා දන්නවා. ත්‍රිපිටකය කියලා කියන්නේ වද බන්ධනයක්ක්. රෙජිමෙන්ටේෂන් එකක්වත් නෙමෙයි තියෙනවට වැඩිය සැහැල්ලුවක් ඇති කරන දෙයක් මිසක් අරක දැක්කේ නැහැ නිසා කනගාටු වෙන්න කතාවක් කිව්වොත් ඒ ආයතින් ඇකඩමික් ඉන්ස්ටිටියුට් එක රන් කරන මිනිහෙක් වෙන්නේ මගේ ආයතනයේ තියෙන හැම ආයතනයක්ම ඩිපාර්ට්මන්ට් එකකින්ම ඩිග්‍රී ගනින් කියලා. මතක තියාගන්න බුදුජානක මේ දුක් විඳින ජනතාවට තවත් දුකක් දෙන්න ආපු උත්තරමන්වංශේ නමක් නෙවෙයි. මේ තියෙන තැනින් තවත් සැහැල්ලු තැනකට යනවා නම් අසහනේ දොර වෙච්ච තැනකට යනවා නම් සන්තතිය තුර වෙන තැනට යන බුදුන් ඉන්නවා හිතනවා. ওই කවුරු හරි මේක අල්ලන නීති පද්ධති දෙන්න පටන් ගත්තොත් ඉතින් උන්දලා අසත්පුරුෂයෙක් විදිහට අයින් කරකට කමන්නේ. ඒකට අසත්පුරුෂ ධර්ම කියනවා. මොකද අපිට ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. ඒකලස ආකාර දැනගන්න එහෙනම් අපිට උපදිනකොට ඒකලස ආමාර පච්ච කොටලා තියෙන්න පෑංගේ. මේක දැනගෙනම තියෙන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම එහෙනම් අටපිරිකට දාලා තියෙන පෑකොල කැලක් ලෙලෙකලස ආකාරය කියලා. උපසම්පදමාල කීදී නම් කියලා දෙන්න පැය 11 ආකාරයක. නෑ. ඒ වගේ එක ආකාරයක්. ඒ වගේ අනන්ත ආකාර තියෙනවා මේකේ. මතක තියාගෙන ඉන්න බුද්ධ ඥානසේ අවුරුදු 45ක් දේශනා කරපු දේ පළවෙනි සංගායනාවට ගන්නකොට කොච්චර පොඩ්ඩ දැවිලා තියෙන කියලා. බුදුරජාණන්සේ එක වචනයක් කියලා නෑ ධර්ම සංගායනෙට දවස් 100කට ඉස්සෙල්ලා පිටුමන් පෑවා. ධර්ම සංගායනාවට ගත්තේ චනිරු 500 විතරයි. ඒකට සම්බන්ධ වෙච්චි නැති පෝරාණ කියන හාමුදුර කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වා අපි ධර්ම සංගායනාවක් කරා. ස්වාමීන් වහන්සේ මෙන්න අපේ මිනිත්ස් අස්සම් කළ දෙන්නේ නැහැ. මම පිළිගන්නේ නැහැ කිව්වා. ඒ කාලේ හිටපු විදිහට පෝරාණ කියන පැරණි හාමුදුර කෙනෙක්. ඔයගොල්ලෝක පිළි අරගන්න ප්‍රශ්න නැහැ මම කෙලිම උදාහරණ අහලා දෙන්නේ මොකටද මට මේ මිනිත්ස් මට. ගත්තේ නැහැ. ඊට පස්සේ එන කට්ටියට මොකක්වත් එකතු කරන්න බෑ. අරක එඩිට් කරන්න පුළුවන්. ඒ නිසා 45 අවුරුද්දක බුදුදහමසේ දේශනා කරපුවා ඒ ලොකු සාංශ අපෙන් අහනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරයි. කොණ්ඩඤ්ඤ සාරිසේ. તો වත්ත බද්දිය මහානාම අස්සජී ස්වාමීන් වහන්සේලාට දේශනා කරපුවා කෝ. ඊට පස්සේ පස් දිනාටම අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරා. ඒ කට්ටියට දවස දවස කියලා දීලා තියෙනවා guided meditation කෝතුතුතු. කොච්චර ජූසි කොච්චර සැපි තොරතුරු තියෙන්නද ඒව නැහැ. ඒ නිසා අපිට ඔය දැන් තියෙන ත්‍රිපිටකය අරගෙන කෝදු හදාගෙන යාරු කෝදු හදාන ඕකේ මනින්න හදනවයි කියලා කියන්නේ කොච්චරක් වචන වලට හිර වෙලාද කියලා බලන්න කොච්චර ව්‍යාකරණයකට හිර වෙලාද බලන්න කොච්චර මේ වචන ව්‍යාකරණ තවරට ගහන්න කෙවිතක් කරගෙන තියෙනවද කියලා බලන්න මැට්ටු අසප්පුරුෂෝ අසද්ධර්මේ ධර්ම කවදාකවත් අපි බඳින්නේ නැහැ. අපි නිදහස් කරලා දෙනවා. ඒ තැනට ගැළපෙන විදිහට පාවිච්චි කරන්න බැන්නම් ධර්ම උනත් අමෝරාවට හිටිනවා. අජීර්ණයට හිටිනවා. ධම්මෝපියෝ භික්කවේ පහ ධම්මෝ පහ තබ්බෝ භගේවා ධම්මෝ. මහණේ මේ ධර්මයත් උඹලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද? ඒ කිය ඔය කලෝසාකාර දන්න මිනිහට ඕක අතාර ගන්න බැරි නම් ඒකම කොක්ක වෙනවා නිවනට. ඒ නිසා මේ වගේ දේවල් තියෙනක හොඳයි අර ඇකඩමික් නොලෙජ් එකට. එනත අපි තව තවත් ඉගෙන ගන්න ඕනේ ඒක හරි. නැත්නම් අර දේ ඉගෙන ගත්තේ නැහැ කියන එක කවදාකවත් නිවනට බාධාවක් නෙවෙයි. නේ දැකලා නැත්තේ නෑ එක්කෙනෙක්වත් දැකලා නැත්තේ නෑ. දැනට අලුතෙන් කියලා දෙන්න දෙයක් නැත්තේ නෑ. එතන තියෙන්නේ අර දැනුම පැක් කරන එක දැන් මේ ව්‍යාකරණේ. මෙහිටින් එහාට යන මෙච්චර ඔක්කොම තියෙන කියලා බුදුරජාණන්සේ එකතු කරලා දෙනවා. අපි අපි මේ මේ වෙනකොට කාට හරි කිව්වොත් ඒක කී ආකාරයක්වත් දන්නේ නැත්නම් කොහොම කොමියුනිකේට් කරන්නේ? කොමියුනිකේට් කරන්නේ දන්න ආකාරය හරහානේ. ඒ දෙපැත්ත දන්නේ එකක් දෙකක් කාය ළඟක් තියෙනවා. බුදුරජාණන්සේ ඒකට තා ටිකක් දානවා. දාලා මෙයා self confidence ඇති කරනවා. එළිකන ඔයින් එහාට යන්න එපා ඔච්චරයි තියෙන්නේ maximum. ඒ ටික මන් දන්න ඔබලට ඒක ඕනෙන්නේ නැහැ. මේ මෙච්චරක් තියෙනවා කියලා දැනගත්තාම එයාගේ මේ මනස සූදානම් වෙනවා පොටෙන්ෂල් එක එනවා ඒ වැඩේ කරන්න. ගරු ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ කොටස් ටිකක් තියෙනවා ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව. ආස්වාස ප්‍රාස්වාස දෙස බලා සිටීමේදී ආස්වාස හා ප්‍රාස්වාස වෙන්වෙන් වශයෙන් හඳුනාගත හැක. මුල සිටම ඒවා බොහෝ කෙටි ලෙසට දැනේ. එක් නාස්පුඩුවකින් ආස්වාස හා ප්‍රාස්වාස දෙකම දැනේ. උණුසුම් හෝ සිසිල් බවක් නොදැනේ. ආශ්වාස ප්‍රාශ්වාස වට පහකදී පමණ ශරීරයේ ඊතා සැහැල්ලු ගතියක්ද පාවෙනවා වැනි හැඟීමක්ද වරහන් ඇතුලේ විශේෂයෙන් මුහුණ ප්‍රදේශය අරමුණු වෙයි. ඒ සමගම නල්ලේ මැද සිට දෙපැසට සීතල සියුම් ජල ධාරාවක් ගමන් කරන්නාක් මෙන් නැතහොත් හිරිපැටි යන්නාක් මෙන් දැනේ. මේ ඊතා සැපදායකයි. එලෙසින් රැඳී සිටීමට සිතුනද නැවතත් බලෙන්ම ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු කරමි. මෙවිට ආශ්වාසය හා ප්‍රාශ්වාසය නොදැනෙන තරම්ය. එවිට ආයාසයකින් නැවතත් හුස්ම ගනිමි. නැවතත් සිත ඉහත කී ආකාරයට පත්වේ. එවිටද බලෙන්ම සිත ආස්වාස ප්‍රාස්වාසය කරා යොමු කරමි. මෙලෙස ආයාසයකින් ආස්වාස ප්‍රාස්වාසයට යොමු කිරීමේදී සිත පීඩාකාරී තත්වයකට පත්වෙන අතර වෙනත් බාහිර අරමුණු කරා ඇදී යන ස්වභාවයකටද පත්වේ. මේ નિවරදිව කරගෙන යාම සඳහා උපදෙසයක් ලබා දෙන මෙන් ඉල්ලමි. මේකේ වාක්‍ය දෙකක් තියෙනවා එකක් තමයි මුලදී සඳහන් කරලා තියෙනවා මට නාසිකාග්‍රේම වැටෙන මට උණුසුම සිසිලස වැටෙන්නේ නැහැ කියලා. විපස්සනාවේදී කවදාකවත් නොවැටහිච්ච දෙයක් ලියන්න පෑන පාවිච්චි කරන්න එපා. කොළ පාවිච්චි කරන්න එපා. වැටෙන දේ කියන්නේ. නොවැටෙන දේ යන්න හදනවා කියලා කියන්නේ නිකම්ම ආතතියක් නේ. ඒ විපස්සනා නෑ බෑ දෙක එන්නම බෑ කොහොක්වත්. මං අරක දෙයක් නෑ. මට මේක බෑ කියලා ගන්න තියෙන දේ කියන්නේ කියලා නේ කියන්නේ. දෙක භාවනා කරන්නේ ආනාපානෙ ගෙවන්න. ඊට පස්සේ ආය අලුතෙන් ස්ටොක් එකක් අරගෙන આવොත් එහෙම සුපර් මාකට් එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම සල්ලි දීලා ගේන පරිප්පුවන්නේ කණ්ඩ වෙන්නේ. සමේ මුළු එකම තියෙන්නේ අල්ලගත්ත ආනාපානෙ ගෙවම් කරන්නේ. ගියාට පස්සේ නැවත හයියෙන් හුස්ම ගන්න හදනවා. අල්ලපු ගෙදරට කියලා හන මේ ආනාපානෙ පොඩ්ඩක් ඉවරලා මේ පොඩ්ඩක් පොඩ්ඩක් දෙන්න බැරිද කියලා. ඒකල ලියන එක වෙහෙසයි කියලා. ඒක ඥානයක්. යමක් ගෙවම් කරන්න ගිහිල්ලා ප්‍රමයකින් ක්‍රමයක ගෙවුනට පස්සේ ආය බලන්න ඒකට ගෙනත් දැම්මට පස්සේ කරන ප්‍රයත්නේ ඊට පස්සේ ඊට විසිරෙන හැටි ඒක විසිරෙන හැටි දන්නකම ලොකු ඥානයක්. ඒක ඒක පිළියම් කරගන්න. මේ කරදරයක් ආනපන කියන්නේ දුකක්. ආනපනේ මධ්‍යස්ත වෙනවා කියන්නේ දුක මධ්‍යස්ත වෙලා. ආනපන නොදෙනී ගියයි කියලා කියන්නේ දුක ඉවරයි. පුළුවන් වෙලා ඉන්න බලන්න ඒකේ. ඉන්න දෙන්නේ නැති එක තමයි කෙලස් කියන්නේ. ඒක නැවත මොනවාරි ගෙනත් දාපන් කියන එකට තමයි මායයි කියන්නේ. ඉතින් අපි කියනවා මායя ඉන්න බව දන්නවා, කෙලස් ඉන්න බව දන්නවා, අපි පුළුවන් තරම් ඉන්න බලන්න. ওই දෙකම සුදානම් කරගත්තොත් මම හිතනවා ඉස්සරහට යන්න පුළුවන් කියලා. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස සක්මන් භාවනාව කරගෙන යාමේදී විටක පියවර 10ක් 15ක් පමණ එක දිගට සතිය පැවැත්විය හැකිවත් තවත් වරක සිත බාහිර අරමුණු කරා ඇදී යන ස්වභාවයක් දැනේ. ඔබ වහන්සේ ඊයේ සඳහන් කළ ආකාරයේ කාම සංඥා නොව බොහෝ විට ධර්මයේ පිළිබඳ විවිධ දේ සිතට ගලාගෙන ඒමක් සිදු වෙයි. උදාහරණ ලෙස gedara ගිය කල මිලෙස නිහඬව සිටීමට කල හැකි සැලසුම් සහ භාවනා කාලයේ වැඩි කල හැකි ආකාරයේ සැලසුම් කෙරේ. වර්තමානයේ වැඩ සිටින ਸਰවඥන් වහන්සේ පසකට කර ධර්ම වේශයෙන් සිතට පැමිණෙන මායාවේ ස්වરૂපයේ විශ්මයජනකයි. නිවාසික භාවනාවකට සහභාගී වන පළමු වතාවුවත් එහි ඇති සුඛයට සැනසුමට සිත බොහෝසේ ඇලේ. දවස ගෙවී යන විට දුකක්ද දැනේ. මෙම වැඩසටහනින් අපගේ අස්පාදන ඔබ වහන්සේටත් සංවිධායක මණ්ඩලයටත් බෙහෙවින් කෘතඥ වෙමි. බොහෝ දිනෙකට මෙවැනි වැඩසටහන් වලදී මුලදී පීඩාකාරීත්වයක් දැනී පසුව සැනසීමක් ඇති වේ යයි අසා ඇත. මගේ අත්දැකීම ඒට ප්‍රතිවිරුද්ධ වේදැයි කීමට නොදැනිමි. සිතේ ස්වභාවය ඊතරම් අවිනිශ්චිත නිසා පින් අනුමෝදන් කිරීම ධර්මම කළ යුතු බව හැඟුණි. භාවනා පුහුණු වීම වලදී සමහර විටක සිත බොහෝ එකඟ වෙන බොහෝසේ එකඟ වන අතර ඇතැම් විටක එසේ නොවේ. ඒ ගැන කිසිදු කම්පනයක්ද නැත. එසේ වන්නේ වීරිය මදකම් නිසා වෙන්දැයි පහදා දුන මැනවි. ජනිතවද සංඛාර කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මැරෙන්න ඉස්සලා කිව්වත් ඕකේ අපේ පැත්තකක් තියෙනවා මතක ජීව මතක වස්තේ කියලා. මැරෙන්න ඉස්සෙල්ලාම පාන්තු කුලයක් ගිහලා පූජා කරනවා. වරියට විඳින්න දෙනවා. දැන් දන්නවනේ කියලා වෙන්නයි කිට්ටු වෙන්නේ කියලා. එච්චරයි. ඒ වගේම මේ පින් දුන්නාට මට සත්ත පහක ගාණක් නැහැ නිවන් සැප ලැබේවා කියලා කොච්චර කිව්වත් ගාණක් නැහැ මට දැන්. දැන් මම පින් අනුමෝදන් කරනවාද? ඒක නම් ප්‍රශ්නයක් ඇත්තේ නෑ. ඉතින් මේ අන්තිම වාක්‍ය වල ඊ වෙලා තියෙනවා මේ වෙනස් වෙන දේවල් වල පුරුදු වෙනවා. මෙහි ඉඳගෙන දැන් යෝගාචරයේ පළවෙනිම රිට්‍රීට් එකේ මෙහි ඉඳගෙන දැන් මේ ලැබිච්ච විවේකයේ ගන්නව වෙනකොට ඊගාට විවේකේ නැති වෙච්චාම වෙන දේවල් කල්පනා කරනවා කියලා කියන්නේ අර දැන් මේ තියෙන විවේකයේ මගාරවන්න මුන්න තරම් ඡට මායාවී වංචනික ක්‍රමවලට හිත වැඩ කරනවාද කියලා බලන්න ඒකල ඒ හිත පෙනී හිටිනවා මේ උඹේ සුභ සිද්ධියට බලන්නේ කියලා. ඉතින් මහායාන පොත්වල කියනවා උඹේ ගේ හොරකම් කරන්න ගෙටේන හොරා පුතා කියලා වැළඳගත්තොත් මොකද වෙන්නේ කියලා. ගේ බින්දින්නේ හොරා ඇන්දමන් කරේ එනකොට දොර ඇරලා අනේ පුතේ වරින් කියලා ගෙට ගත්තා වගේ තමයි මොකද. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ මොකද තමන්ගේ විශේෂීෂ්ඨ ඇතුළේ තියෙන අනිත් දවසේ ලෑස්තිලා යන්න. මේ ලැබිච්ච විවේකයේ බුද්ධි විඳිනා මිසක් ඊගාට කරන්න තියෙන දේවල් කරන්න හදනවා කියලා කියන්නේ අර පිරිසුදු කරගත්ත එක ආයෙ වසුරු හෙලනවා කියන එක. ඒ නිසා නමුත් මේ අදහස් වල තියෙනවා ලෑස්තිලා ඉදිරියට යන ගතියක්. දිගට කරගෙන යන්න ඔය එන හැම දෙයක්ම හිතට එන හැම දෙයක්ම ගමනට බාධායි. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේන බිහිසු නూరు දුවේ සමවා මග උගන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ඔය මතුවෙන හැම හිතවිලක්ව තණ්හා මාන දිට්ටි එන්නේ බුදුන් එන්න වගේ එන්නේ හරියට මේ ඔපිනියන් එකක් දෙන්න හදනවා වගේ නිකන් ෆ්‍රී දෙන්නේ ඔපිනියන් එක නිකන් දෙන්නේ ගන්නකෝ. දන්නවනම් ඈත තියා මේ ඔක්කොම කරන්න දැනේ වර්තමානයේ හිත ගලවන්නයි මේ මාර සේනාව. තන්තර ගමනයනේ මම ওই එකක්වත් ගණන් ගන්න දැක්කට නොදැක්කා වගේ. එහෙම නැත්නම් මගේ සිග්නල් එක මගේ ක්‍රමේ තමයි දැකලා නිකන් දකුණට සිග්නල් දාන්න වමට කපන්න. දැකලා දාන සිග්නල් එක දාන හරියට නැතර කරන්න හදන්න කියලා ටක් ගාලා වමට කැපුවා ගියා. ඒක ඒකට ඔය එකක් කරත් අහුවෙන්නේ නැහැ. පළවෙනි සිට්ටිට් එක නයි ඉතින් ප්‍රශ්නයක් නෑ. තව කල් තියෙනවනේ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වාසයේ විසින් කලින් අවස්ථාවක ආශ්වාසයේත් ප්‍රාශ්වාසයේත් මුල සියුම් ලෙස දැකිය යුතු බව පවසා ඇත. එසේ සියුම් ලෙස මුල හෝ අග නොදැක සුළු වේලාවකදී ආශ්වාස ප්‍රාශ්වාසයේ නොදෙනී යාම සිදුවේ. එසේ සිදු නොවිය යුතු ආකාරයක්ද සියුම් ලෙස මුල හෝ අග ලෙස දැකීමට උත්සාහ කළ යුතු ආකාරයක් තිබේද? ඒක මුලැඳාක දැක්කා කියන එක තමයි මුලැඳාගේ සංසිද්ධියක් තමයි ඔය නොදෙනී යනවායි කියන එක ඒක තමයි බලන්න ඕනේ කියන එක ඔය පෙනිලා තියෙනවා ඒක මේ මුල එනකොට මේ මම මුල ආවා කියලා බෝඩ් ගහන්නේ මේ දැන් මම අග ආවේ ඔන්න සිවුම් ඈ ඔන්න බලන්නකෝ බබා කියලා ඒ මොකුත් නෑ ඔය පෙන්නලා තියෙන්නේ ඕක දිගට පවත්තන්න යන්න ඕක දිගට පවත්තනකොට ඔය ලේබල් මොකක්වත් නැතුව පේනවා ජවනිකා මොකක් කරන්න නැති උනත් බලලා මැට්ටෙන් හරි ගවන්නේ මීයෝ අල්ලනවා නම් එච්චරයි වෙන්න ඕනේ ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනා කිරීමේදී වම දකුණ වශයෙන් ඇවිදින විට සිත ඔටෝ පයිලට් ක්‍රමයට යොදා වෙන අරමුණු කරා යෑමට ක්‍රියා කරයි. මෙය මෙය මගහරවා ගැනීමට ඉස්සෙනවා යනවා තබනවා ආදී පියවරවලට පියවරවලට කඩා සක්මන් කරන විට ශරීරයේ බැලන්ස් නොමැතිකම, දිසි ගතියක් ආදී බාධා පැමිණේ. මේවා මගහරවාගෙන සක්මන හොඳින් කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේ සක්මන් භාවනා පිළිබඳව ලියු කෙටි පොත් පිංචය කියවූ නමුත් ඒ කරුණ සියල්ල මතක නැත. ඒ නිසා ඒ පොතේ එන කරුණු ගැනද සහභාගී වන සියලු යෝගාචරින්ගේ ප්‍රයෝජන සඳහා විස්තර කර දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. දරුවන් සරණයි. මේ සක්මනේ හම්බෙච්ච අත්දැකීම් දෙකක් තියෙන එකක් විස්තර හොයන්න යනකොට ඩිසිනස් කියනවා. එහෙම නැතුව ඉනකොට හිත පිට යනවා. මේ දෙක වීර්යය වැඩිකම සහ අඩුකමේ ලකුණ මේ දෙකම දැනගන්න ඕනේ. දෙක එකක්ව ප්‍රතික්ෂේප කරන්න එපා. ඔය දෙක දැක්කට පස්සේ මැදමාවත අහුවෙනවා. අරක ප්‍රතික්ෂේප කරලා අහුවෙන්නේ නැහැ. මේක ප්‍රතික්ෂේප කරලා අහුවෙන්නේ නැහැ. භාවනා හම්බෙච්ච ඵල දෙකක්. මේ පැත්තෙන් එහාට යන්න දෙපා, මෙහෙන් එහාට යන්න දෙපා, මැදින් යන්න. ඒ කියන්නේ ඔය දෙක බල බල ඉන්නේ. එතකොට ඒ දෙන්න විශ්ින් මැද ප්‍රතිඵල හොයලා දෙනවා. ඒ සඳහා ඔක්කොම පොතේ තියෙන තොරතුරු නැති උනට කමන්නේ අපි බලමු. ධර්මදේශනාවේදී සක්මන පිළිබඳව ඉස්සරහට තොරතුරු ඉදිරිපත් කරගන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව පුරුදු කළෙමි. පළමුව වම් පාදයේ තබන විට වම ලෙසත් දකුණු පාදයේ තබන විට දකුණ ලෙසත් මෙනෙහි කළමි. වම දකුණ හොඳින් ප්‍රකට වූ පසු වම් කකුල ඔසවන විට ඒ ඔසවන බවත් ගෙනියන බවත් බිම තබන බවත් පැහැදිලිව දැකගත්ෙමි. දකුණු කකුල ගෙනියන විට ඒ ඔසවන බවත් ගෙනියන බවත් බිම තබන බවත් පැහැදිලිව දැකගත්ෙමි. බොහෝ කාලයක් මේ ප්‍රගුණ කළෙමි. වේදනාද ශබ්දද දැනුණත් සක්මනේ හිත යෙදවීමට උත්සාහ කළෙමි. එවිට ඔසවන පය බිම තැවීමට පෙර අනිත් පාදයේ ඇඟිලි වලින් පොළව අල්ලා ගන්නා බවත් ඇඟිලි ප්‍රදේශයේ තද ගතියද නිරීක්ෂණය කිරීමට හැකි විය. වම් පාදයේ පොළවේ තැබූ විට ශරීරයේ වම් පසට පැද්දෙන බවත් දකුණු පාදයේ පොළවේ තැබූ විට ශරීරයේ දකුණු පසට පැද්දෙන බවත් නිරීක්ෂණය කළෙමි. මෙතරම් බර ශරීරයක් පොළවට නොඇටි සමබර කරගෙන ඇත්තේ මෙසේ ශරීරයේ දෙපැසට පැද්දීමෙන් බව සිතුනි. එය මා සිතාමතා සිතුවක් දැයි නොදනී. කෙසේ වෙතත් දැන් සක්මන් කරන විට එය හොඳ හැටි අත්දැකගත හැකිය. මෙය මෙසේ සිදුවත් ශරීරයේ නොඑක් තැන්වල වේදනාද හටගනී. සිත ඒ තැන් කරාද දුවයි. සමහර වේදනා නැතුව ගියත් සමහර වේදනා නම් පවතී. මෙසේ මෙසේ සක්මන් කරන විට වේදනා මෙනෙහි කිරීම වරදක්ද? වේදනා මෙනෙහි වුවත් ඊළඟට සිත සක්මන තුලම වැඩ කරන බවක් දුටිමි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කළ ධර්ම සාකච්ඡාවකදී මෙම සක්මන පිළිබඳ උපදෙස් ලබා ගත්තෙමි. මේ එදිනදා වැඩ කටයුතු වලදී සිහිය පිටුවීමට උපකාරයක් බව කියන්නේ සතුටිනි. මෙසේ එදිනදා වැඩ කටයුතු වලදී සිහිය පිටුවීම නිසා මට ලැබී ඇති මානසික සුවය නම් කියානිම කල නොහැක. මෙසේ සතිය පිටුවීමෙන් ඊළඟට ළඟා වෙන පියවර කුමක්දයි පහදා දෙනමින් ඉල්ලමි. වරහන් ඇතුලේ ශ්‍රද්ධාව සීලයටත් සීලේ සතිය පිටුවීමට බොහෝ උපකාර වන බව තේරුම් ගත්තෙමි. සතිය උපකාර වන්නේ කුමකටද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකෙදි කියලා තියෙනවා අර සමහර ලාට මෙනෙහි කරලා වේදනාව හරහා යන්න පුළුවන්. සමහරට මෙනෙහි නොකරම වේදනාව හරහා ගිහලා නැවත සක්මන්ට එන්න පුළුවන්. ඒ දෙකෙන් වඩා සුදුසුකමේ තමයි වේදනාව නොකර යන්න පුළුවන් නම් වේදනාව මෙනෙහි නොකර යන්න පුළුවන් එක වඩා සුදුසුයි. ඒ හිතේ සූරකම ඒකට ඉඩේන විදියට කරන්න මෙනෙහි කිරීම කියන්නේ අවශ්‍ය වෙලාවදී පාවිච්චි කළ යුතු බේතක් මිස බෙහෙතට ඇබ්බැහි වෙන්න එපා. දෙක සතියෙන් මොකද්ද වෙන්නේ කියලා අහනවා සාමාන්‍ය රේකී ක්‍රමයට කියන්නේ සමාධිය ඇති කරනවා කියලා. නමුත් මෙව එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন ධර්ම ඒ නිසා මේ රේකී ක්‍රමයේ ඔලිය පදියන් පදිංචි කරගන්න එපා ඒක පිළිකාවක්. ඕනේ පැත්තක් ඕනේ පැත්තකට යන්න පුළුවන්. ඒ නිසා ඇහුව ප්‍රශ්නට උත්තරේ කියන්න තියෙන්නේ මේ කියන ක්‍රමයේ සමාධිය සතිය සමාධියට හේතු වෙනවා. නමුත් මේක අනිත් පැත්තට යන්න පුළුවන් කියන එක මතක තියාගන්න. නෑ අපි එහෙමනම් නැතර කරන්න ඕනේ මොකද අපි පැය දෙකක් කරන් තියෙනවා.